අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් එහෙම නැත්නම් දේශනාවලිය අවසාන වාරයේ විදිහටත් ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනායි ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්කවේ බික්ඛු යාව දත්තං උදරය උදරාවදී කම්බුංචිත්වා සෙය්‍ය සුඛං පස්ස සුඛං මිද්ද සුඛං අනුයුක්තෝ විහෙරති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ චේතෝකීල සූත්‍රයට අංකන් දීගෙන ඒක ඉස්රායින් ධාන මාතුකා කරගෙන ඉදිරියට යන ගමනක්. ඉතින් ඒකෙදී අපිට මුලින් මුලින් ඇහිච්ච දේවල් එහෙම නැත්නම් හිතට ගත්ත දේවල් අනුව බලනකොට යම් කිසි කෙනෙකුට මේ ජීවිතයේදීම ඒ උත්තරම ඵලය අමෘත ඵලය ලබා ගන්න ඕනේ නම් ඒ කෙනා බුද්ධ ධම්ම සංඝ කියන මේ රත්නත්‍රය පිළිබඳව විශ්වාසය ඇදහිල්ල විසිකිච්ඡා නොකරන ගතිය අන්නේ විත නොකරන ගතිය තියෙන වගේම තමන්ගේ සීලය පිළිබඳවත් ලොකු පැහැදීමක් ඇති කරගන්න ඕනේ සීලේ ප්‍රශ්නයක් කරගන්න නැතුව පස්වෙනි කාරණාව තමයි Taman සමගව සමගිය භ්‍රමචර්ය රකින්න භාවනා කරන අයගේ ඇදකුද පළදු බලන්න යන්න එපා. එතකොටත් හිත එකලස් වෙන්නේ නැහැ. ඒකෝදි භාවයට එන්නේ නැහැ. සමාහිත වෙන්නේ නැහැ. ඉතින් අපි මේ විදිහට උලක් කරදරයක් අහටක් බාටපත් කරගන්න නැතුව ඒවත් එක්ක ඇසුරු කරන්න ඕනේ. ත්‍රිවිධ රත්නය තමන්ගේ සීලය සහ සමග Brahmacharya රකින්න පිරිස පිළිබඳව ප්‍රසන්න හැඟීම. නැත්නම් සමගිය සමග්ගාණන් තපෝසුකෝ එකට Brahmacharya රකින්න අය අතරේ සමගිය තියෙනවා නම් Brahmacharya සුඛයක්. එතන කරුණු පහක් කියවෙනවා. ඊට පස්සේ චේතෝ විනිබද්ධවතේ හිතට වැදිලා තියෙන පිලංගු පහුරු බන්ධන ඉරියර පහක් සඳහන් කරනවා. කාම ඡන්දන කාම ගුණ ඒ වගේම කාම ගුණ පිළිබඳව අනවශ්‍ය විදිහට හිත යොදලා ඉඳුරම් පිනවීමට යෙදෙන ගතිය. එහෙම නැත්නම් මේ තමන්ගේ ශාරීරිය රූපලාවන්‍ය නැත්නම් දේහ වර්ධනය ශාරීරික වර්ධනය සඳහා කාලය අනවශ්‍ය විදිහට ගත කරනවා. එහෙම නැත්නම් මේ භාවනා කරපු රූප කර්මස්ථානය අල්ලගෙන අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න. රූප ලෝකේ. ඒ දක්වා අපි සාකච්ඡා කරා. ඊකට තව කරුණු දෙකක් ਸਰවඥාන්සේ සම්බන්ධ කරනවා මේ අද කියපු විදිහට පුණජ පරම්පික වේ බිකෝ යාව දත්තං උදරාව දේහ කම්බුංචිත්වා සිය සුකම් මිද්ද සුකම් අනුයුක්තෝ විහෙරති. අර වයින් කියවෙනවා මොනවා කරන්න ගියත් අපිට චේතනාපූර්වක කරන හැම වෙලෙම කර්ම වෙනවා. එහෙම නැත්නම් කරදර බාධා වෙනවා. ඒ නිසා කෙනෙකුට හිතක් ඇති වෙන්න පුළුවන් හොඳට කාලා බුදියාගෙන හිටියොත් කිසිම අකුදලයක් වෙන්නේ නැහැ කියලා. ඒක හුඟක් වෙලාවට වෙනවා. අපි මොන දේ කරන්න ගියත් ඒකේ අපිට අඩුපාඩු පේනවා. ඒක නිසා කෙනෙකුට ඒ කුසීතකම එහෙම නැත්නම් මේ යමක් නොකර අත පිට අත තියාගෙන සිටීම තමයි නිවන් මාර්ගය කියලා හිතන එකටත් මේකේ කතා කරනවා ඇති වෙන්න කාලා යාව දත්තං උදරාව දේයකම් බුද්ධිත්වා බඩ පිරෙන් හොඳට කාලා සෙය්‍ය සුඛං තීන සුඛං මිද්ද සුඛං ඒ කියන්නේ නිදාගෙන ඉඳනවා පුළුවන් තරම් ඒ කියන්නේ කය වෙහෙස කරන්නේ පස දුකම් කියලා කියන්නේ මේ පැත්තට පෙළනවා මේ පැත්තට පෙළනවා ඉඳාගෙන නිදාගෙන ඉන්න ඉරියව්වේ උපරිම සුඛේ සඳහා එක විදියකට ඉන්න බෑ අහකට පෙරලි පෙරලි කාලා පෙරලි පෙරලි බුදිනවා කියලා අපි සාමාන්‍යයෙන් ඔය කියලා කියන්නේ එහෙම නැත්නම් මිද්ද සුඛං හිත එහෙම අකුලගෙන ජීවත් වෙන එක එතකොටත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා කවදාකවත් හිත තපස් කියන එහෙම නැත්නම් කෙලෙස් නවල තවන වීර්යය එන්නේ නැහැ. ඒක එතකොට කුසීත පැත්තට යනවා. අනුയോഗ භාවනාවට භ්‍රමචරියට තපසට අනුയോഗ වෙන්නේ නැහැ. හිත පුලුවන් තරම් මිදෙන ඇකිලෙන පැත්තට යනවා. එතකොට නිතිපතා භාවනා කර්මාන්තයක් කාලසටහනක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ප්‍රධාන වීර්යයක් කරන්න වෙන්නේ. ඒක නිසා Taman දැනගන්න ඕනේ අරණ්‍යගත වෙච්චාම, රුක්ක මූලගත වෙච්චාම, ශූන්‍යාකාරගත වෙච්චාම බොහෝ විට හිත කුසීත වෙනවා. එහෙම වුණොත් අර අමාරුවේ ලබාගත් අර විවේකය අමාරුවෙන් ලබාගත් අර උදකලාව සම්පූර්ණ කාලේනාස්ති කිරීමකට යෙදෙනවා. ඒක භවනා ජීවිතයේදී පැවිදි වුණාට පස්සේ පූර්ණ කාලීන වැඩමුළුවකට ආවට පස්සේ අපිට පුදුම විදියට නිදිමතක් එන්න පටන් ගන්නවා. මොනවා කෙරුවත් නිදිමත එන්න පටන් ගන්නවා. ඉතින් එතකොටමත් කිව්වොත් එහෙම අපි කරන ගන්න හැම දෙනකින් අකුසල් සිද්ධ වෙනවා චේතනාපූර්වකව කෙරුවොත් කියලා. ඉතින් සමහර කෙනෙකුට හිතෙනවා එහෙමනම් අත පිට අත තියාගෙන පොරවගෙන බුදිය ගත්තාම ඔක්කොම හරියයි කියලා. ඒකත් කරන්න බෑ. එතකොට වීර්ය අතර සමබර භාවයක් අවශ්‍යයි. අන්නේ සමබර භාවයේ ලබා ගැනීම සඳහා බුද්ධජාන් වහන්සේ සඳහන් කරනවා පුඤ්ඤ පාපම් පහීනස නත්ති జాగරතෝ බයං කිය. අපිට සීලයක් පිළිබඳව අර කියන විශ්වාසය ඇති වුණාට පස්සේ අපිට යම් ප්‍රමාණයකට සමාධියක් ඇති කරගන්න පුළුවන් නම් ඒක අපිට නිකන් වරණ ගන්න පුළුවන් කාමයට ගෙවම් කළා කාම සංඥාවත් ගෙවම් කරලා රූපයත් ගෙවම් කරන තරමට සමාධිය වඩන්න පුළුවන් නම් ඉන් එහාට පිප්පව් කතා කරන්න යන්න එපා. එතෙන්ට එනකම් පිප්පව් අවශ්‍යයි. විතරින් එහාට ඇති తත්වය අවබෝධ කරන්නයි ඕන කරන්නේ යථාව දර්ශනය. යථා භූත ඥානෙ. ඉතින් එතෙන්ට එනකම් ගෙන ආපු පිම්පව් දෙක තවත් කල්පනා කරන්න පටන් අරගත්තොත් හිත ඒක වාසියට අරගෙන ඔය පිම්පව් මයින තෝරන මානසිකත්වයට වැටෙනවා. මේ පින්පහු යත මේ පුඤ්ඤ පාප පහිනස දෙක අතරින්න ඕන. ඔතෙන්ට එනකන් පින්පව් අවශ්‍යයි. මෙතෙන්ට ආවට පස්සේ යෝගාවචරයා ඒ සංසාර චක්‍රේ කඩාගෙන පණින්න හදන වෙලාවේදී අෂ්ටලෝක ධර්මයම අමතක කරන්න ඕන. එහෙම නැත්නම් සැලෙන්නේ නැති වෙන්න ඕන. ඒක ඒකට බෞද්ධයන්ට හරි අමාරුයි. මොකද හේතුව අපි ලොකු මේ සදාචාරවාදයකට බැඳිලා ඉන්නවා. අපි ලොකු මේ හිරියොතක් වලට බැඳිලා ගත කරනවා. ඒ නිසා අපි මේ සදාචාරවාදයෙන් කල්පනා කරුවොත් ඔය පැමිණෙන දේවල් දිහා එක සමහිතින් බලන්න බැරි වෙනවා. අශලෝක ධර්මයේ සැලෙන්නේ නැති හිතකට යන බැරි වෙන නිසා පුඤ්ඤ පාපම් පහිනත නත්ති జాగරතෝ බයං. జాగරය කියලා කියන්නේ జాగරියානුයෝගය කියලා කියන්නේ නිතරම අවදීන් ගත කරන්න ඕනේ. රාත්‍රියවත් නිදා ගන්න එපා. රාත්‍රියේත් පුළුවන් තරම් කෙලස් තවන වැර ඇතුව අවදි හිතින් ගත කරන්න ඕන. අන්නේ පිම්පව් දෙක ප්‍රහාණය කරපු ජාගටි ආනුയോഗයේ ඇති කෙනාට කිසිම වෙලාවක බයක් ඇති වෙන්නේ බය කියන එකෙන් අදහස් කරන්නේ කෙලෙස්. බුදුජානකසේ සමස්ත කෙලෙස් සමූහයට කියන්නේ බය කියලා. ඉතින් ඒ නිසා සරුවචන් වහන්සේගේ ජීවිතේ ඒ බුද්ධත්වේ සාක්ෂාත් කරාට පස්සේ මධ්‍යම රාත්‍රියේ රෑ 10 ඉඳලා පාන්දර 2 වෙනකන් හැතපෙන ඉරියවෙන් තමයි ගත කරන්නේ. ඒකෙත් කාලය යොදලා තිනවා කායි විවේකයේ ලබණ්ඩයි දේවනිකාය වල ආයත ඇවිල්ලා බුදුජානනාථ කැලේ ඉන්න වෙලාවක හම්බෙන්න ඕන නම් ඒ අය ඉන්නේ ওই වෙලාවට. අභික්කන්තය රත්ත්‍ය අභික්කන්ත අභික්කන්තය කේවල කේවල කප්පං ජේතවණං කියලා කියන රාත්‍රී ගොඩාක් ගෙදුණාට පස්සේ තමයි ජේතවනාරාමේ කලෙලි කරගෙන දෙවි කුරුල්ල ඇවිල් එන්නේ. මොකද ඒ වෙලාවට මිනිස්සු බුද්ධි. ඒ නිසා කවුරු හරි කියනවා නම් අපිට মালටි ටාස්කින් තියෙනවා වගකීම් තියෙනවා ඒ නිසා භාවනා කරගන්න වෙලාවක් නැහැ කියලා රාත්‍රී කාලය මේ කාම ලෝකය හති වැටලා බුදිය ගන්න වෙලාව. ඊට පස්සේ මේ ලෝකේ මල කොහොම පිටටියක් වගේ. ඕන කෙනෙකුට භාවනා කරන්න පුළුවන්. ඒ නිසා රාත්‍රී කාලේ බස් එක වගේ පුළුවන් තරම් ක්‍රියාකාරී වලින් හැංගිලා ඉන්න ඕනේ. තමයි වෙන්නේ දිවා කාලේ. රාත්‍රී කාලේ දවල් වගේ බණ භාවනායි දෙන්න ඕනේ. මේක සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරන්නේ රත්ති දිවා සංඥා දිවා රත්ති සංඥා. දවල් මේ මිනිස්සු දඟලන වෙලාවේ පුළුවන් තරම් හැංගිලා ගත කරන්න. එහෙම තමයි බස්සා ඉන්නේ. ඊට පස්සේ සත්තු නිදාගත්තට පස්සේ බස නැගිටිනවා. නැගිටලා කුදුරක් හොයාගෙන උගේ වැඩ ටික කරගන්නවා. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ මේ කාමභෝගීන් අධිකව ගැවසෙන කාමභෝගීන් අධිකව ක්‍රියා කරන තැන් අභව්‍ය ස්ථාන විදියට. කාමභෝගීන් අධිකව ක්‍රියා කරන වෙලාවක් දැනගන්න ඕනේ. දැනගෙන ඒගොල්ලන්ගේ වෙලාවට යන්න එපා. අවේලාවේ වීදි සංචාරයට යන්න එපා. Taman අවදීන් ගත කරන්න ඕනේ. ඒ ගතිය රාත්‍රී වගේ නෙමෙයි දිවා රාත්‍රී දෙකේම මේ අවදි භාවය භාවනා නිසා ඇති වෙන දෙයක්ද එහෙම නැත්නම් භාවනා කරන්නෙක් විසින් කළ යුත්තක්ද කියන දෙකම අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා යම් කිසි කෙනෙකුට භාවනාව හරියනවා නම් එයාට අවශ්‍ය කරන නිින්ද ප්‍රමාණය අඩු වෙනවා නිින්ද ප්‍රමාණය අඩු වෙන්න අඩු වෙන්න භාවනාව සඳහා යෙදෙන කාලය වැඩි වෙනවා මෙන්න මේ දෙක අතර තියෙන ලොකු අන්‍යෝන්‍ය සම්බන්ධ භාවයක් ආධුනික යෝගාවචරයට නිදිමතත් වැඩි. රිට්‍රීට් එකට ඇවිල්ලා පළවෙනි දවස් 4 ඇතුළත රෑ හඳේ පැනලා යන්නේ. බෑ ඉන්නම බෑ. ඇඟ පුරාම රිදෙනවා. බුදුමාහාර නිදිමතක්. සක්මන් කරනකොට නිදිමත එනවා. ඉඳගෙන ඉන්නකොට නිදිමත එනවා. ඉතින් එතකොට මේ යෝගාවචරයට හිතෙන්නේ මේ එක්ක මං අභව්‍ය පුද්ගලයෙක් මට භාවනා කරගන්න බෑයි කියලා. යම් වෙලාවකට අපි කඩයිම පැනලා හිත අවදි කරගත්තට පස්සේ අපි දැනගන්න ඕනේ මේක ඔල උපයන්න මෙච්චර කල් යනවා. ඒ සමසිත සමාධියත් වීර්යයත් අතර සමසිත උපයන උගක් කල් යනවා. ඇති කරගත්තට පස්සේ ඒකෙන් පුළුවන් තරම් සතිමත් අප්‍රමාදීව මේ ගත කිරීම සඳහා ඒ යෝගාවචරය ওই විදිහට බඩට ඇතු වෙනකන් කාලා පුදිය ගන්න දේ කරන්න එපයි කියලා. මේක මේ සරුවච්චන් වහන්සේ තමන්ගේ ගෝලෙයින්ට කියන අවස්ථාවක්. යාව දත්තං උදරාවදීකම් බුඤ්ජිත්වා සිය සුඛම් පස්ස සුඛම් මිද්ද සුඛම්. මේ චෝදනාව නිගණ්ඨනාත පුත්‍රතුමා මුළු බුද්ධ ශාසනයටම කරලා තියෙනවා. සරුවච්චන් වහන්සේ ඇතුළු සියලුම දෙනා දවල්ට කාලා බුදිනවයි කියනවා. නිගණ්ඨනාත පුත්‍ර සූත්‍ර තියෙනවා සමහරක් අපේ තේරවාදය ගැන විවේචනය කරනවා. ඒකේ කියලා තියෙනවා මේ මහා ශ්‍රමණියත් සහිතව සීලුම ශ්‍රමණියෝ මොකද මිනිස්සු ඇති වෙන්න තෙලෙන් කිරින් හදාන ඇවිල්ලා කන්න දෙනවනේ. කන්න දීපුවාම තෙලෙන් කාලා කිරින් අත හොදාගෙන හොඳට කාලා බුදියන. ඒක තමයි ඩයබටිස් ඇති වෙන්න හේතුව. ඒ තමයි කොලෙස්ටරෝල් ඇති වෙන්න හේතුව. ප්‍රමාණය දන්නේ අනිතික හම්බ කරලා කනවත් නෙවෙයිනේ. දෙන්න ගියාම උපාත කම්මලා දෙයියෝ දෙනා වගේ දෙනවනේ. මොනවද අඩුපාඩු කියලා බලලා ඒ නිසා මේ ළඟදී බුදු සරණ පත්‍රයේ තිබුණා මේ සාංගික දාණය විතර අසංවිධිත ආහාර වේලක් මුළු ලෝකෙම නැහැ කියලා. ඒක කිසිම තැනක සෞඛ්‍ය සලකන්නේ නැහැ. ඔක්කොටම ඕනේ පින් කරගන්න. හයි ප්‍රෝටීන් දෙනවා. හයි තෙල් දෙනව දෙනවා. පුළුවන් තරම් සීනි දේවල් දෙනවා. ආම්දුරණ්ඩත් කිසිම සීමාවක් නැහැ. කන්න පටන් අරගත්තට පස්සේ අන්තිමට මලපණින තැන තේරෙන්නේ නැහැ. ඉතින් ඒකෙදී කවුරු හරි මැදිහත් වෙන්නෙත් නැහැ. කාටවත් මැදිහත් වෙන්නත් බෑ. ඒක නිසා සංඝ ගිහි ඔක්කොම එකතු වෙලා සංඝයා සුළු කාලයකින් අභාව પ્રાપ્ત කරනවා මේ සාංගික දාණය නිසා. කිසිම කෙනෙක් වගේ කියන්නේ නැහැ මේ සංඝයාට ලැබෙන දේ සමබරද කියලා බලන්න. අනේ ස්වාමීන් වහන්සේ මේ ගහේ ගෙඩිනේ මේ මම හැදුවේ. අනේ මේක පොඩ්ඩක් වළඳන්නකෝ කියලා වළඳලා ඉවරනට ඕන ඒ උපාත කම්ම තරහ වෙනකොට ඔන්න උගුරක් වළඳනවා. එයාට ගියාට පස්සේ අනේ ස්වාමීන් වහන්සේ බස් එක ප්‍රමා වුණා, කාර් එක ප්‍රමා වුණා, ඇක්සිඩන්ට් එකක් වුණා. අයියෝ දාන ගේන්න බැරිනවා මේක බුද්ධ පූජා තිබුණාද කවුන අනේ උගුරක් වළඳන්න කටක් වළඳන්න කියලා ආ එකක් ගෙනත් දාන්න. දැන් මට සයහම්දුරු අනුකම්පා කරලා ඒකත් කරනවා. කිලෝරක්ම නැහැ. කිලෝරක්ම නැහැ. විශේෂයෙන්ම ලාංකික බෞද්ධයා තඹපු බත් පූජා කරන්න හරිම ආසයි. උයාපු බත ගිනියලා කවනවා. බුරුම කාර්යාවත් ඇන්ලොප් එකක් තියලා ෂේප් ලා යනවා යන්නේ. තායි කාර්යාවත් ඇන්ලොප් එකක් තිබ්බා ගියා යන්නේ. සිංහල බෞද්ධ කාන්තාව විතරමයි තඹපු බත පූදා කරන්නේ. ඒක නිසා ඒ වේල කිසිම විදිහකට සම්බර නැහැ. ඒක ලොකු සංසින කාලේ ඒ ලොකු සංසිට හරියට මේ වෛද්‍යවරු ඇවිල්ලා දාන දෙනවා. ඉතින් දාන දෙනකොට මොනවද බෙදන්නේ කියලා අහපුවා නේ දොස්තර මහත්තයනේ උයලා තියෙන්නේ හොන්දට ඕක සමබර කරලා උයලා ඇති කියලා කියනවා මොන පිස්සුද දොස්තර දියා මොනව යුවත් අර ලොකු සාංශයට පුළුවන් තරම් හොඳ දේ දෙන්න හදනවා නැත් ඒක කයට ගැලපෙනවද නැද්ද කියන එක බැලෙන්නෙම නැහැ ඉතින් ඒක සංඝයාට තේරුම් ගන්නත් අමාරුයි මොකද මෙහෙම අපේ රසායනික ශරීරය ගැන බලනකොට අපි කාම ක්‍රීඩාවල යෙදෙනවා නම් ඒක තමයි අපේ ජීවිතයේ තියෙන ආතතිය දුරු කරගන්න තියෙන ලේසිම ක්‍රමය. මොනවා හරි කේන්තියක් ගිය වෙලාවේ අපි කරන්නේ කාම ක්‍රීඩාවක යෙදෙනවා. ඊට පස්සේ ඔක්කොම ඉවරයි. ඊට පස්සේ බුදිය ගන්න. ඒ නිසා හැන්දෑවේ හොන්තට කනවා. ගැනනේ ඩිනර් එකට ගිහිල්ලා හොන්තට කාලා නටලා කාම ක්‍රීඩාව කරගත්ත බුදිය ගත්තා. ඒ නිසා රාත්‍රී කෑම වේල තමයි මිනිස්සු වැඩියෙන්ම කාමෝද්දීපනයේ පිණිස හදලා තියෙන්නේ. ඊට පස්සේ කාම ක්‍රීඩා ඊට පස්සේ නිදා ගන්න. දැන් භික්ෂුවට වෙලා තියෙන්නේ රාත්‍රියේ ගණ්ඩත් නැහැ කාම ක්‍රීඩාවක් නැහැ. නිසා භික්ෂුවට එන ආතතිය නැති කරන්න තියෙන එකම දේ සීනි කන එක විතරයි. නිසා පැවිදි වෙච්ච ගමන් සීනි භාවිතය වැඩි වෙනවා. මොකද අර ආශාවල් ඉෂ්ට කරගන්න මේ අර Brahmacharya ආවට පස්සේ රසායනික ශරීරය සමකරනද එන ආතතියට තියෙන සීනි වළඳන එක. ඉතින් ඒ අර මෙල්බන් වල ඉන්න කාලේ මිත්‍ය යහම්දුර මට මතක නෑ මං හිතන්නේ යහම්දුරගේ නම මොකද්ද කියලා. මැලේසියානු ජාතික හාමුදුර කෙනෙක් පොඩ්ඩලම ඉන්න පුදුම දක්ෂ විදිහට මේ දහම්පාසල් වගේ කරනවා. ඉතින් මෙල්බන් නගරේ ළමයි ටික ගෙන්නගෙන ඒ ශාංශ පැය දෙකකට විතර කරගෙන යන වැඩේ දැකලා අත්තම්ම කෙනෙක් කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ මම එක දවසකට යන වියද ඔක්කොම දෙන්නම් කියලා. ඒ ළමයින්ට ඒ වැඩපිළිවෙලට. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ආගවලද ඒ ඒ ස්වාමීන් වහන්සේ ළමයින්ට කන්න දෙන්නේ සීනි දාපු නැති ආහාර. ඉතින් ළමයි හොඳට කී කරෝ ඉන්නවලු. අර අම්මා ආපු දවසේ හොඳට සීනි දාලා තේ දීලා බිස්කට් දුන්නාට පස්සේ ළමයි දඟලනවලු පුදුම දඟලිලා. ඒ කෑම වලටත් දඟලනවලු පන්ති කරගන්නත් බෑ. ස්වාමීන් වහන්සේ කියලා කාල බලනකොට සීනි දාලා. දාපු ගමන් කලබල වෙනවා. ඉතින් ඒ ඒ රසායනික ශරීරයට අවශ්‍ය කරනා වූ ඒ සීනි අඩු ආහාරය නැත්නම් මේ භ්‍රමචරියට ගැළපෙන ඒ සීනි අඩු ආහාරය හික්මීමට අහු වෙලා නැහැ සීලයට අහු වෙලා නැහැ ඉතින් ඒක නිසා හුඟක් වෙලාවට යෝගාවචරයින්ට භික්ෂුන් වහන්සේලාට මෑණිවරුන්ට කිසිම තීරමක් නැහැ ඉතින් ඒ නිසා විශාල පිරිසක් ලෙඩ වෙලා. ඉතින් ඒක නිසා ආවුස අඩු කරන්න ඕනේ නම් ඕල කැමැති කැමැති ආහාර ගිල්ල දෙන්න. එච්චරයි කරන්න තියෙන්නේ. නමුත් උදේට කල්පනා කරන්ඩ මේ ආහාර දිරවන්න ඕනේ හාමුදුරුවෝ. හාමුදුරුවන්ට සීමාවක් නැත්නම් යාව දත්තං උතරාව දේහකම් පුංචිත්තා මිද්ද සුඛං සෙය්‍ය සුඛං තමයි ඉතින් හඳුරෝ කලා නිදි. වෛද්‍ය කලා නිදි. කාලබුදි. ඉතින් මේක වැඩමුළුවකට ආපු රිට්‍රීට් එකට ආපු අයට සිද්ධ වෙනවා. එයාටත් හිතෙනවා දවල්ට හොඳට බඩති ගෑරෙන්න කාලා පොඩ්ඩක් කියලා බුදිය ගත්තා නම් හොඳයි කියලා. ඒ විතරක් නෙවෙයි සක්මන් කරනකන් නිදිමත එනවා. පරියන්කෙන් නිදිමත එනවා. ඒ පිටතම කියනවා මොකක්වත් කරන්න කිව්වොත් කෙලෙස් සිද්ධ වෙනවා. ඒ නිසා බුදියන එක හොඳයි කියලා හිතෙනවා. මූල ධර්මානුකූලවත් ඕක වැටෙනවා. ඒක නැති කරන්න තමයි සරුවචන්සේ මේ සඳහන් කරන්නේ මේ හම්බුණාට පස්සේ අවස්ථාව. නාස්ති කරන්න එපා. අපි ලොකු සාංශය හොයාගත්තා කෑල්ලක් මම හිතන්නේ සංයුත්තනිකායේ අට කතාවේ තියෙනවා. අපි දන්නවා දුර්ලභ බුද්ධපාදෝ ලෝකස්මින් දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ දුර්ලභෝ දුර්ලභා කන සම්පatti කියලා. ඒකට ලියලා තිනවා දුර්ලභා කන සම්පatti තත්ත විවේකෝ විපatti කියලා. මේ ලැබෙන ක්ෂණ සම්පatti ඊටාම දුර්ලභයි. හරියට බුද්ධෝත්පාද කාලයක් වගේ. හරියට manussත්ත්ව ප්‍රතිලාභයක් වගේ. මේ අපිට හම් වෙන එළඹ වාසය කරන්න පුළුවන් දුර්ලභ කාලය හරීම බොහෝම දුර්ලභයි. ඒ වෙලාවේ විවේක ගත්තොත් ඒ හා සමාන විපත්‍ය සිද්ධ වෙනවා. ලැබිච්ච කාලය බණ භාවටට නොයේදී සෙය්‍යසිකං සෙය්‍යසුකං මිද්දසුකං ගියොත් අරහා සමාන අකුසලයක් සිද්ධ වෙනවා. ඒ අකුසලයේ සිද්ධ වෙන්නේ යෝගාවචරයන් විතරයි. සාමාන්‍ය කාමභෝගියාට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම කාම සංඥාව තියෙන කාර ප්‍රශ්නකුත් නැහැ. දිනු කරපු මනසක් ඇති යෝගාවචරයට ලැබෙන මේ විවේකය මෙන්න මේ විදියට සෝදාපාලුවට ලක් වෙනවා. ওই පැත්තකටලා බුදිය ගන්න හිතෙනවා. අනේ ඒක වුණොත් ආතපමන්නාය අනුയോഗමන්නාය සාතච්චමන්නාය පධානමන්නාය වෙන්නේ. ඉතින් ඒක හොඳටම තේරෙනවානේ. මෙතන තියෙන්නේ අප්‍රමාදේ. නිබුද්ධි නිදාගත්තාම වෙන්නේ ප්‍රමාදේ. ඉතින් ඒකට හේතුව අපේ හිත හේතු කරනු දක්කනවා මේ වර්තමානයේ හිත පැවැත්තිලා හරි වෙහෙසයි. ඒක හරියට හැම වෙඩි තියෙන පාර පාස බුල්සයි එකට වෙඩි තියන්න හදනවා වගේ හරියටම එල්ලේට වෙඩි තියන්න හදනවා වගේ. ඉතින් ඒක එතනවා කඩ හැරලා හිත මොනවා හරි විවේක ස්ථානයක් හොයාගන්න යනවා. භවනා විදිහට ඒක වෙනවා. ඔය හිත පැනලා යනවා. ඒකට කියනවා හිත ලීන වෙනවයි කියලා. හිත නිලීන වෙනවයි කියලා මොනවද වෙන්නේ දන්නේ නැහැ. ඉඳපු ගමන් ගිහිල්ලා කොහෙදෝ දන්නේ නැත්ැනකට වෙලා හිත හිර වෙලා ආපහු එනවා. ඒකම එදිනදා ජීවිතෙත් වෙනවා. අන්නේ බව යෝගාචර ලෑස්තිලා යන්න ඕනේ. එහෙම gedaraක දොරේ හිටියනම් කාමයට දුවන්නේ. ඉඳුනම් පිනවීමට දුවන්නේ. එහෙම නැත්නම් තව කරුත් දෙක රණ්ඩුවක් කරලා දිනන්නයි දිනන්නේ. දැන් ඒක ඔක්කොම අතහැරලානේ. අතහැරියට පස්සේ හිතට පණින්න දණක් නැහැ. එයා ඔය සෙය්‍ය සුඛය, මිද්ද සුඛය, පස සුඛය හොයන්න පටන් ගන්නවා. ඉතින් එතකොටත් හිතෙනවනේ දැන් මයි මයි ඇඟේමනේ හිත තියෙන ප්‍රශ්නයක් නැහැ. බුදියාගෙන හිටියට කමක් නැහැ කියලා. සක්මන කරන්න ඕනේ නැහැ. පරියංග කරන්න ඕනේ නැහැ. හාන්ති වෙලා සත්‍ය පීඨවන්න පුළුවන් කියලා. මේ විදිහට කරුණු දක්වනවා. ඒක නිසන්වනේ වෙච්ච වැඩක්. මේ ලොකු ස්වාමීන් කියනවා යෝගාවචර හාමුදුරු කෙනෙක් ඇවිල්ලා කිව්වලු ස්වාමීන් වහන්සේ මට හවස වන්දනාව එච්චරම ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. මම වන්දනාව වෙලාව නොකර ඉන්නද කියලා. ලොකු සංසිකවලු වන්දනාව තුන් සැරයක්වත් කරන්න ඕනේ දවසකට. අපි මේ භාවනා මධ්‍යස්ථාන නිසා එක සැරයයි කරන්නේ. ඒක නිසා අපි බුදුරජාණන් වහන්සේ කරන ගෞරවය. අපි නිසා වන්දනා කරමු කියලා. ඒ වෙලාවේ මන්ට හොඳයි ඊට වැඩිය බණ භාවනා කරන්න කියලා. උදාන්ති කියන්නේ ඊට වැඩිය ලොකු කුසලයක් කරනවා නම් ඉතින් ගමන්නේ කරගන්නයි කියලා. ටික දවසක් ගියාට පස්සේ ඒ හාමුදුරුවෝම මාසයක් විතර එහෙම ඉඳලා කියනවලු වන්දනා කරන වෙලාවේ ලොකු සංසයන් නැහැ වන්දනා ලොකු සංසය කුටි ඉන්නේ. ලොකු සංසය ළඟට ඇලකවලු කුටි ඉන්නවා හරිම කම්මැලි ස්වාමීන් වහන්සේ ටික පොඩ්ඩක් කතා කරගෙන බැරිද කියලා. දැන් ලොකු සංසය කළු උඹ වෙලාව ගත්තේ භාවනා නොකර භාවනා කරන්නනේ. දැන් ඇවිල්ලා මගේ වෙලාවත් කණ්ඩා හදනවා. උඹට මතකද උඹ හේතු දක්වපු හැටි? අපේ හිත විතර චපල ചാටු කතා කියන වංචනික වැඩ කරන දෙයක් ඇත්තේ නැහැ. ඒක නෙමෙයි ප්‍රශ්නේ ඒක පෙන්නවූ කෙනත් එක්ක තරහ වෙනවා. මට භාවනා කරන ඔය මේ ඔය වැඩ කරනට වඩා මට හල්ලේසි භාවනා කරන්න කියලා ඉල්ල ගන්න. අන්තිමට භාවනා කරන්නෙත් නැතුව මේකත් නැතුව කුසීතකමට වැටෙනවා. මෙන්න මේක විශේෂයෙන්ම පූර්ණ කාලීන යෝගාවචරයන් සිද්ධ වෙන දෙයක්. එදිනදා වැඩ කරනකොට කරනකොට ඌව කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒක නිසා දැනගන්න ඕනේ අර විදිහට අර මුලින් කියන චේතෝ කීලා අයින් කරගෙන නැත්තම් අඩු කරගෙන මෙන්න මේ චේතෝ විනිබද්ධය කියන මේ මිද්දේ කියන එක බද්ධයක්. මිද්ද කියලා කියන්නේ බටර් ටිකක් ෆ්‍රිජ් එකට දැම්මොත් ඒකේ ස්ප්‍රෙඩබිලිටි එක නැති වෙනවනේ. ඊට පස්සේ ගාන්න බෑ. අන්න වගේ අපේ හිත කුසීත වෙනකොට මේක ක්‍රියාශක්තිය අඩු වෙලා හේම ඇතුළට නැමෙනවා. ඒකට කියනවා මිදෙනවයි කියලා. ඒක තමයි තීන මිද්ද කියන දෙකේ මිද්ද කියලා කියන්නේ ඒකට. මිද්ද විච්ඡාම කර්මණිය නෑ හිත. ඒක අප්‍රමාදේ අනිත් පැත්ත ප්‍රමාදේ. මෙන්න මේක දැනගෙන ඉන්න ඕනේ යෝගාවචරය. මොකද නැත්තම් අපේ හිත මේ වගේ කුසීත ස්ථාන හොයාගෙන ඒට වෙලා ගත කරන්න හේතු කාරණා දක්වන්න ඉඩ තියෙනවා. ඒක ඊටත් වඩා විචිත්‍ර විදිහට ඊගාව කාරණා විදි බුදුරජාණන්ස පෙන්න පස්සනේකේදී අර වාගේ හොඳට කාලා බඩ පුරාගෙන සෙය්‍ය සුඛ මිද්ද සුඛ පසතුක නෙවෙයි යම් කිසි කෙනෙක් මේ භාවනාව හෝ මේ සාසනික කටයුතු කරනවා මේ පිනෙන් දිව්‍ය ලෝකේ යන්න පුළුවන් වෙයි කියලා හිතන්න. අඤ්‍යතර දේවනිකායක දෙවියකෝ දේවාඤ්‍යතරයක් වෙන්න පුළුවන් වෙයි කියලා හිතාන පින් කරනවා මේ භාවනා කුසලයේ කරන දිව්‍ය ලෝකේ යන්න බලාගෙන. ඒක මීටත් වැඩිය දරුණුයි. ඒකෙන් අදහස් කරන්නේ අධි කුසලයට කම්මැලි වෙනවා. මේ ජීවිතේම නිවන් දැකලා පැත්තක තියලා ඊගාව ආත්මේ මෙහිට වැඩිය රජසප, සීතුසප, මැතියමැති සප, අර සප මේ සප බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් දිවි ලෝක බලාපොරොත්තු වෙනවා. බ්‍රහ්ම ලෝක බලාපොරොත්තු වෙනවා. ඒකට ඒ බලාපොරොත්තුව නිසාම ඒ වගේ ලාමක කාමුක භව සම්පත්තියක් බලාපොරොත්තු වෙනවත් එක්කම නිවන ප්‍රතික්ෂේප වෙනවා. ඒක කාටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා අපේ මේ බෞද්ධ රටවල් වල විශේෂයෙන්ම තියෙන්නේ අධි කුසලයේ තිබියදී ඊට වැඩිය ලාමක කුසලයකට අපි කැමති වෙනවා. ඒක වෙනමම මාර බලවේගයක් විදිහට බුදුරජාන්සේ සඳහන් කළා තියෙනවා. කාමාතේ පටමහසේනා කාමයේ තමයි අපේ පළවෙනිම මාර බලසේනාව අපි සංසාරේ යන්න සංසාරේ යන්න හේතු වෙන නැත්නම් නිවන නොලැබෙන. ဒုတိ ය අරති උච්චති කිය. දෙවෙනි එකට කියන්නේ අරතිය කියලා අධි කුසලයට කම්මැලි වෙනවා. වඩා හොඳ මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන් ඍජු මාර්ගයේ තියෙද්දි වටවලල්ලිය විදිනවා. මේක මේ ප්‍රපංච කිරීමත් එක්ක සම්බන්ධයි. කියන්න තියෙන දේ කෙලින් කියන විනෝඩ වටවලල් යනවා. හිත දොඩමලු වෙනවා. වටේ කච කච කච කච ගාන කරගෙන පටන් ගන්නවා. මෙන්න මේ වගේ ඍජු පාර තිබියදී අපි කියනවා ලක්ෂ දෙකක් අතර ඍජුම පාර තමයි සරල රේඛාව. සරල රේඛාවට වෙඩි වෙච්ච ගමන් රේඛාව දිගයි. මේ ජීවිතේ විචිත්‍ර කරන්න හදනවා කියන්නේ සරල භාවේ නැතුව নানা ප්‍රකාර වංක චපල ගති වලට යනවා. මෙන්න මේ චපල ගති වලට යෑම ඒ භාවනා ජීවිතයේ මුල් කාලේ වැඩි කැපි පේන්නේ ඉහළට යන්න යන්න අධි කුසලයේ තබා ඊගාවට තියෙන ලාම කුසලයට යන්න පටන් ගන්නවා. ඒක ලේසි වෙන විදියට නැත අපිට භාෂාවට තේරෙන විදියට ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකෙ පහු කරන්න පුළුවන් පින් කරන්න පුළුවන් ඒකෙදී දැන් මේ වගේ පිරිසක් හොඳටම දන්නවා පව් කරනකොටේ පින් කරන්නේ කොහොඳයි කියලා. ඒක පිළිබඳව මේ පිරිසට අඳුලා දෙන්න ඕන කම නැහැ. මේ පිටේ සමහරට තවත් අනිත් අයටත් ආදර්ශයක් වෙන විදිහට පිංකම් කරනවා. පිංකම කියන්නේ කොහොමද දෙයක්? දැන් මේ පිංකම් වල තාරාදිරන් තියෙනවනේ. සීලයේ තියෙන අදි සීලය කියලා එකක්. සමාධියේ තියෙන චිත්ත භාවනා අදි චිත්ත භාවනා කියලා එකක්. ප්‍රඥා භාවනා තියෙන අදි ප්‍රඥා භාවනා කියලා. ඒ නිසා යෝගාවචරය නිතරම අර Taman රකින්න සීලය උසස් උසස් මට්ටමට පත් කර ගැනීමට හේතුවක් නැතු ඊට වැඩිය බාල කුසලක ඉඳලා මේක කරන්න බැරිද? අව තක්සීරු කළා කරන්න බැරිද කියලා කල්පනා කරන්න පටන් අරගන්නවා. ඒ වගේම සමාධියෙත් යන්න බල උපරිමයට යන්න තියෙද්දී ඊට වැඩිය අඩු සමාධියකට එකඟ වෙනවා. ප්‍රඥාවෙත් වෙනවා. මෙන්න මේ ගතියට කියනවා විරතිය මේ අරතිය කියලා. මෙන්න මේ අරතිය කියන්නේ හොඳ නරක දෙකෙන් හොඳ තෝරාගත්ත මිනිස්සයා හොඳත් වඩා හොඳත් දෙක අතර සංසන්දනය කරලා බලනකොට වඩා හොඳ තිබියදී හොඳයි ගැලෙනවා. මේක හොඳ උපයාගත්ත දෙයක් නේ. නරක අතහැරලා හොඳ ගතුවද? ඊට කවුරු හරි කිව්වොත් ඔය හොඳට වැඩිය වඩා හොඳ එකක් තියෙනවා. අධි කුසල තියෙනවා කියලා මෙයාට අර අමාරුම උපයාගත්ත හොඳ අතාරින්න බැරි කම නිසා එයා වඩා හොඳ අතාරින්න. ඒක ඒක තවදුරටත් සුද්ධ කරපු සුද්දෙක් කියනවා අපේ ජීවිතේ ඉදිරියට යන්න බැරි අපේ තියෙන හොඳ ටික නිසායි කියලා. ඒ දෙක අතාරින්න කැමති නැහැ. අපි දන්න දේ අතාරින්න කැමති නැහැ නොදන්න දේ වෙනුවෙන්. නොදන්න දේ වඩා හොඳයි. නොදන්න දේ කාපු ගමන් අපි දන්න දේට එන්න පටන් අර ගන්නවා. ඒ නිසා අපේ තියෙන භව රාගය මේක ඇත්තටම කාම රාගෙත් නෙමෙයි මේක වැටෙන්නේ භවරාගේ භවරාගේ දන්න ලෝකේ ඉන්න හදනවා නොදන්න අලුත් ශේෂ්ත්‍රයකට යන්න දෙන්නේ නැහැ. ඉතින් එතකොට අපි අර පස්සට අදින ගතිය වඩා හොඳ තිබියදී හොඳට අදින ගතිය. එතන මේ සුපුද්ධ ශාසනයේදීම නිවන් දකින්න පුළුවන්කම තියෙද්දී අපි කියනවා ඒක කරන්න බෑ. අපි දිව්‍ය ලෝකයන් හදනවා. අපි පින් කරලා ඊගාවාත්මය හොඳ කරගන්න හදනවා. ආදි වශයෙන් කළ හැකි උපරිමය තියේදී මේ ලාමක සංකර පටලැවිලි සහිත වංක කිරියොල යන ගමන දිහා බලපුවාම මිනිස්යාගේ තියෙන තකතිරුකම මෝඩකම ටොන් වලින් මනින්න බෑ කිසිම කෙනෙක් සලකා බලන්නේ මේ යන්න තියෙන පාරේ කෙටිම ඍජුම අවංකම පාරේ යනවා වෙනුවට අපි වක්‍ර මාර්ගවල ගමන් කරන හැටි බලනකොට අපිට ඇත්තටම අපේ ළඟ තියෙන චපල ගතිය නිසා තව කෙනෙකුට උපදේශයක් දෙන්න තරම්වත් අපිට සුසුකමක් නැහැ. ඒක නිසා අපිට පුළුවන් වෙයිද වැඩක් කරනකොට හොඳත් වඩා හොඳත් දෙක කල්පනා කරලා දන්න විදිහට වඩා හොඳ පැත්තට යන්න. එතකොට අර හොඳ අතාරිනදී හොඳ අතාරින්න වෙනවා නැත්නම් හොඳ පැත්තකට දාන්න වෙනවා. ඒක තමයි අපිට අමාරුම දේ. මොකද අපි හොඳ උපයන්න ගොඩක් මහන්සි වුණා. ඒ නිසා වඩා හොඳක් ඉදිරියේදී හෝ හොඳ අතාරින්න බැරිකම නිසා මායя වාසියක් ලබනවා. ඒක තමයි මේ ලෝකේ ඉඳගෙන අපි මේ දුර්ලභ manussත්ත්ව ප්‍රතිලාභේ තියාගෙන දෙයියෝ අදහන එක. දෙයියෝ ඉන්නwidetilde නීච තුච්ච තත්වක ඉන්නේ. ඒගොල්ලන් අපිට වගේ අභියෝගශීලීව සෙල්ලක්කාරව මොලේ යදලා කුසල් කරන්න පුළුවන් කමක් නැහැ. ඒගොල්ලෝ පෙර කරන ලද කුසලයක විපාක වාරයක් බින්ද බින්ද ඉන්නේ. ඉතින් අපිට හිතෙනවා අනේ දෙයියෝ වෙන්න නැත්තම් හොඳයි කියලා. නමුත් ඥානවන්ත දෙයියෝ කවදා නැවත මනුස්සාත්ම භාවයට එන්න පුළුවන්ද කියලා බල බල ඉන්නේ. අපි දෙයියෝ වෙන්න හදනවා දෙයියෝ මනුස්ස වෙන්න හදනවා. මා විකාර ලෝකයක් මේකේ තියෙන්නේ. බුදුරජාණන්සේ දවසක කියනවා මහා සංඝරත්න එකතු වෙච්ච වෙලාවේ මහණෙනි මේ දීප ලෝකවල ඉපදිච්චාම ඒ දෙයයන්ට ආවුස ඉවර වෙනකොට ලකුණු පහක් පහළ වෙනවා. ඒ ලකුණු පහක් පහළ වෙනකොට යත් එක ක්‍රීඩා කරන අනික් දෙයියෝ දන්නවා. නොබෝ කලකින් මෙයා නැති වෙනවා. මොකද දෙයියෝ මැරෙනකොට මලකුණ ඉතුරු වෙන්නේ නැහැ. එimhe චුත වෙනවා. චුත වෙන්නේ ඉස්සෙල්ලා තමයි ලකුණු පහ පහළ වෙන්නේ. ඒවා කියනවා දේව මේ ආහාරෝට ඕජාවට රස අකමැති වෙනවා. Tamangeම දේව විමානෙට අකමැති වෙනවා. කිහිල්ලෙන් දාඩිය ගලනවා. Taman පැලඳගෙන ඉන්න මල් මාල පරවෙන්න පටන් ගන්නවා. දේව ආභරණ වල දේව සලු වල දූවිලි වෙන්න පටන් ගන්නවා. මේවට කියනවා සෝහන් ලකුණු කියලා. ඉතින් එනකොට වටේ ඉන්න කට්ටිය දැනගන්නවා මෙයා ඉඳපු ගමන් ඩක්කාලා දැන් නැති වෙනවයි කියලා. එතකොට ගිහිල්ලා කියනවලු ඊතෝ චුතෝ සුගතින් ගච්ඡ ගච්ඡ සුගතින් ගන්තවා සුපටිත්ල සුලද්දන් ලාභන් ලබ සුලද්දාම් ලාභන් ලබිත්වා සුපතිත්ිතෝ බවාහි කියලා අස්වසනවලු පද තුනක් කියලා ළඟ ඉන්න දෙවිගොල්ලන් අර නැති වෙන්න හදන දෙයයන්ඩ නන්දනෝ වෙන්නේ ක්‍රීඩා කරන ගමන් අර සෝහන් ලකුණු දකින්නට කියනවලු ඊතෝ බන්තෝ ඊතෝ සුතෝ සුපටි සුගතින් ගච්ඡ ඊතෝ බෝ සුගතින් ගච්ඡ ඇවත් නැයි නිර්වාණන් වහන්සේ මේන් චුත වෙලා සුගතියට යන්නේ සුගතින් ගත්තා සුලද්දන් ලාභන් ලාභ ඊට ගිහිල්ලා සුල ඒ සුගතිය ලබන්න තියෙන උපරිම ලාභේ ලබන්න සුලද්දන් ලාභන් ලැබීතෝ තත්තුප සුපති තිතෝ බවයි ලාභය ස්ථාවර කරගන්න ඒක අර්ථ කරගන්නේ කියලා කියලා බුදුරජාණන් වහන්සේ නතර වෙනවා ඒකට ඒ තේින්න හාමුදුරුවෝ කන දැන් දිව්‍ය ලෝකයෙන් චුත වෙනකොට මොකද්ද සංස්කෘත ස්වර්ගය කියන්නේ? දිව්‍ය ලෝකේ ඉඳගෙන මේ කතා කරන්නේ. ලොහටේ ඉන්න කට්ටිය කියනවා මෙතන ස්වර්ගයට යන්න කියලා. ඉතින් කොහෙද දිව්‍ය ලෝකෙට මොකක් ස්වර්ගය? ඒසකට බුදුරජාණන් සඳහන් කරනවා දිව්‍ය ලෝකයට ස්වර්ගය මනුස්ස ලෝකෙ. ඒ වටේ ඉන්න දෙයියෝ කියන්නේ අතන මෙතන හිත අවුල් කරගන්න එපා. මෙතනින් ගියාට පස්සේ මනුස්ස ලෝකෙට ඵලයන් කියලා. එතකොට මේ හාමුදුරන්ගේ ප්‍රශ්නයක් විසඳෙනවා තව ප්‍රශ්නයක් මතුවෙනවා. ස්වාමීන් වහන්සේ එතකොට ඒ ලෝකෙට ගිහිල්ලා ලබන තුන උපරිම සතුට මොකද්ද? උපරිම ලාභය මොකද්ද කියලා. මනුස්ස ලෝකෙට හරි අපි ඒක පිළිගත්තා ඒ තමයි ශ්‍රද්ධාව. මනුස්ස ලෝකයට ආවට පස්සේ බුද්ධෝත්පාද කාලය පිළිබඳ manussත්ත්ව ප්‍රතිලාභය පිළිබඳ ක්ෂණ සම්පත්තිය පිළිබඳව සද්ධර්ම ශ්‍රවණය පිළිබඳව සත්පුරුෂ සංසේවනය පිළිබඳ පැවිද්ද පිළිබඳ සද්ධාව නැත්තම් ඒ manussකමේදී වැඩක් නැහැ. ඒක නිකන් මේ තිරිසන් තමයි. ඒක නිකන් ප්‍රපංච කරන ජීවිතයක්. සද්ධාව තමයි ඒක තමයි ආලෝක යක්ෂයා බුදුජානනාංශය අහන්නේ ළඟට ආවම කිංසූද විත්තම් පුරිසස්ස සෙට්ටම් කියලා. බුදුජානකට අභියෝග කරලා කියන මේ ප්‍රශ්න වලට උත්තර දෙපන් නැත්නම් බෝසල ගහන සක්වල ගලේ කියලා. බුදුජානක කියන උඹට සක්වල ගලේ ගහන්න හම්බ වෙන්නේ නැහැ. ඒක වෙනම දෙයක් ඕන ප්‍රශ්නයක් ආවක් කියලා. ඒතර කියනවා කිංසූද විත්තම් පුරිසස්ස සෙට්ටම්. මේ ලෝකයේ ආවේ මනුස්සයාට තියෙන ශ්‍රේෂ්ඨම වස්තුව මොකක්ද කියලා සද්ධිහිද විත්තම් පුරිසස්ස සෙට්ටම්. ශ්‍රද්ධාව තමයි මේ මනුස්සයාට තියෙන උපරිම වස්තුව කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා. ඒකමයි මෙතනත් කියන්නේ. මේ මනුස්ස ලෝකෙටත් ඇවිල්ලා උඩ සද්ධාව නැත්තම් ඉතින් තිරිසන් තමයි. ඒක හැම වෙන සම්තන්දනය කරන දෙයක් නැහැ. දැන් දෙවෙනි ප්‍රශ්නේ විසඳුවා. තුන්වෙනි ප්‍රශ්නේ අහනවා ස්වාමීන් වහන්සේ දැන් මේ දෙයියෝ කියනවා මනුස්ස ලෝකෙට එන්නය සද්ධාව ලබන්නේ ඒක ස්ථාවර කරගන්නයි කියලා. මොකද්ද එතකොට මේ ලැබිච්ච සද්ධාව ස්ථාවර කරගන්නවා කියන්නේ? බුදුන් කෙරෙහි නොසලෙන සද්ධාාවක් කරගන්න, ධර්මයේ කෙරෙහි නොසලෙන සද්ධාාවක් කරගන්න, සංඝයා කෙරෙහි නොසලෙන සද්ධාාවක් කරගන්න, තමන්ගේ සීලය පිළිබඳ නොසලෙන සද්ධාාවක් කරගන්න නැත්නම් සෝවන් වෙන්නේ. එහෙන් පණිවිඩේ වන්නේ මෙහෙ විල සෝවන්නේ. දැන් අපි මෙහෙ ඉඳගෙන කතරගම දෙයියන්ට පූජාවක් කරන් කියලා අනේ දෙයියනේ මගේ දුවට බබෙක් හම්බ වෙන්න අනේ අනුකම්පා කරන්න. අනේ මට රට යන්නේකට වීසා හදා ගන්න දිනවා. අනේ දෙයියනේ අනුකම්පා කරන්න කන්න ලව් කරනවා. අනේ මට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න ඕනේ දෙයියනේ අනුකම්පා ගන්න කතරගම දෙයියන්න වලිගය හපාගෙන මැරෙන්න හිතනවා. ඇති අනේ මෙහෙමත් අමනියෝ මෙච්චර අමාරුවෙන් manuss ලෝකෙට බුද්ධෝත්පාද කාලෙකුත් ලැබලා manussත්ත්ව ප්‍රතිලාභයත් ලැබලා ක්ෂණ සම්පත්තියත් ලැබලා සද්ධර්ම ශ්‍රවණයත් ලැබිලා සත්පුරුෂ සේවනයත් ලැබිලා ඕනම් පැවිදි වෙන්නත් තියේදී අර මූණු 12 මූණු 6යි අත් 12යි තියෙන දෙයියෝ ඉදිරි පිට ගිහිල්ලා පූජා වට්ටියක් තියලා වඳිනකොට මොනවා හිතෙනවද? මොකද ඔය දෙයියෝගල සමහර විටක බුදුහාමුදුරු දකින්න ඇතිනේ. අහලා ඇතිනේ. මේ manussත්ව ප්‍රතිලාභයම ලාභයක්. ඒකත් ලැබිලා අපි නීච වෙන හැටි. මේ අව කුසලයට අදි කුසලයට කැමැති වෙන හැටි. මේ බබික් හම්බෙන්නේ බෝධි පූජාවල් වටේ බුදු බෝධු මේ බෝගස් වටේ කරගෙන වතුර එකක් කරගෙන. මොකටද මේ නිවන් දකින්න? නෑ මේ දුවට බබෙක් හම්බ වෙන්නේ. අනේ ඒ බෝධි පූජා තියෙන කෙනකින් අහන්න බෑනේ මොකටද තියන්නේ කියලා. කවදාකවත් අහන්න මේ සතිය පිටවන්න බෝධි පූජාවක් තියන්න ඕනද කියලා. නෑ මේකට මුකුත් ඕනේ නෑ. ඊට බෝධියක් ඕනෙත් නැහැ, වතුර ඕනෙත් නැහැ, කලයක් ඕනෙත් නැහැ. දැන් මම මෙතන. ඉන් එහාට යන ඕනෙම දෙයකට ওই ලාමක හැම දෙයකටම සෝබනයක් තියෙනවා. ගෝධාවක් තියෙනවා. පූජාවක් තියෙනවා. සෙරමනි එකක් තියෙනවා. නිසා සෙරමනි එකක් දිහා බලන්න පැහැදිලිවම කියන්න පුළුවන් සතිය නෑ, නිවන නෑ. නිකන් ඉන්නවට අන්තිමට කියනවා සීල සත්‍ය සූපත් වෙත්තා නිවන් දකිත්වා කියලා කියනවා. ඔන්ට අතරමැද කිසිම තැනක නැහැ. ඉතින් මේක මේ විදිහට මේ කියලා දෙන බුදුජානනාංශගේ ඍජු පණිවිඩය මේ වගේ নানা ආකාර පිළිල බැඳිලා নানা ආකාර පොරිපිපිලා එනකම යේසුස් වහන්සේගේ පටන් අද දක්වා අවස්ථා හතරකදී ආගම පිරී ගිය හැටි ඔය මැක්ස් වේබ කියන එක න විස්තර කරලා තියෙන ඕනෙම ආගමක් ලෝකේ ඇති වෙච්චාම පටන් ගන්නකොටම තියෙන සුද්ධ ධර්මයේ ශාස්ත්‍රුන් වහන්සේත් එක්ක ඊට පස්සේ අවස්ථා හතරකින් ඒක වවාගෙන කරන පිරිසක් ඇවිල්ලා ඒක වවාගෙන කන හැටි ඊට පස්සේ ඒ ටික දැන් බුද්ධ ආගමට වෙන හැටි බුද්ධ ආගමට ඉස්සෙල්ලා මේක වෙලා තියෙනවා. අතර මේ අනිත් ආගම් පහළනේ බුද්ධ ආගමට පස්සේ. ඒ වගේ ඇති වෙලා තියෙනවා බොහොම ශීඝ්‍රයෙන් ලාභ සත්කාර ලැබුණා. බුද්ධ ආගමටත් ওই ටිකමයි වෙන්නේ. ඒ නිසා කාට හරි මෙච්චර මේ මහන්සිලා අපි මේ කරන මේ Brahmacharya මේ ප්‍රධාන වීරිය මේ අනුയോഗය මේ සාතච්ච කිරියාව නිවරෙන් මෙපිට දෙයකට අපි හෙට්ටු කරපු ගමන් මාර්යා පුදුම උදව්වක් කර පුදුම විදිහට තල්ලුවක් දෙනවා මේ නිවනට යන්න හදනකොට මාර්යා කැමති වෙන්නේ නැහැ ඉතින් ඒක නිසා අපි කටයුත්තකට විනිශ්චය කරනකොට අපි බුද්ධ පාක්ෂික වෙනවද මහර පාක්ෂික වෙනවද කියලා කල්පනා කරලා බැලුවොත් ඒකට එච්චර පෙරක දూరు අල්ලන්න ඕන කමන්නේ ඒකට එච්චර මේ කවුරුත් අහන්න ඕන කමන්නේ තමන්ගේ හෘදේ වස්තුවේ මේ තියෙන චපල භාවයත් ඍජු භාවයත් දෙක දිහා බලන නිවන සඳහා කරන වැඩක් නා එහෙම නැත්නම් මේ මේ ජීවිතයේදීම මේක කරන්න පුළුවන්. මේක වෙන කෙනෙකුට කරන්නත් බෑ. වෙන කෙනෙකුට මට කියලා දෙන්නත් බෑ කියලා ආන් ඒකට අවශ්‍ය කරන අව්‍යාජත්වයට නමක් දෙනවන දෙන්න තියෙන්නේ අහිංසකකම කියන එක. තමන් අහිංසක නම් අව්‍යාජ නම් ධර්මේ බොහොම ඍජුයි. ඒක ඒක බනවන දෙයක් නෑ. නමුත් මේ අහිංසකකම සහ අව්‍යාජත්වය කියන දෙක බනවන්නේ අවුල් කරන්නේ තණ්හා ස්මාන දිට්ඨි කියන ප්‍රපංච තුනේ. ඒ නිසා තමන්ට මොනවා හරි තදබල අවශ්‍යතාවයක් තදබල අදහසක් එහෙම නැත්නම් තදබල මෙහෙවීමක් ඇවිල්ලා තියෙනවනම් ලියන්න ඒක. දැන් කාට හරි කියන්න. කියලා බලන්න මේ මෙහෙවීම ඇවිල්ලා තියෙන තණ්හාවෙන්ද මාන්නේන්ද ditthියෙන්ද කියලා. එච්චරම අමාරු නෑ හොයන්න. එච්චරම හොයන්න ඕනේ නම් අමාරු නෑ. ඒ නිසා කමටහන් වාතාව ලියලා ආයේ කියවන්න. කියලා බලන්න මේ ප්‍රශ්නේ මතුවලා තියෙන මගේ තණ්හා උද්දීපන වෙලාද, ditthිය උද්දීපන වෙලාද, මාන්‍ය උද්දීපනයේ වෙලාද තුනයි. ඒ කටියට ලාභ දෝ ලෝභ දෝෂ මෝහ වගේ සංඥා නිදානානි පపంచ සංඛා. සංඥාවක් එනවා. ඒ සංඥාව අපි ගන්නෙම මේ තණ්හා මාන දිට්ඨි කියන තුනේ. ගොඩාක් දේවල් තියෙනවා. මට ඕන දේ මං ගන්නෙ. මට ඕනේ තණ්හාවෙන්, මට ඕනේ දිට්ඨිය, මට ඕනේ මාන්නේ. අරගෙන ඒක දිගේ කතන්දර යනවා. ඊට පස්සේ කතන්දර වලටම තමයි යට වෙලා බඹ ගාලේ පැටලිච්ච හිවලෙක් වගේ කොහෙන් ගියාද කියලා හොයාගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා අපි හැම සිද්ධියකම එහෙම නැත්නම් ස්වභාව සිද්ධි අපි කියනම චේතනා විරහිත වෙන සිද්ධියක් හෝ චේතනා මුල් කරගෙන කරන සිද්ධියක හොඳට පිට කෙනෙක් බලන්න වගේ බලාන හිටියොත් ඒක සඳහා අපි මෙහෙවන්නේ මොකෙන්ද කියලා සාමාන්‍යයෙන් කියන්නේ තෘෂ්ණාව කියලා. ඒක තමයි සත්‍යය සත්‍ය බුදුරජාණන් පෙන්නන්නේ යා යම් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා නමුත් ඒක තැනි තැනිලා වැවිලා යන්න නම් මාන්නයක් දිට්ඨියක් දෙකෙන් ආසින්සරේ ලැබෙන්න ඕන. පොහොර වගේ. එතකොට ඕනම සිද්ධියකින් අපිට ජීවිතේ පටලවා ගන්න පුළුවන්. එතකොට ඍජු මාර්ගයේ වැහෙනවා අහිංසකකම සහ අව්‍යාජත්වයේ කියන එක වැහෙනවා. මේ භාවනා කරන්න කරන්න කෙනෙකුගේ නිර්ව්‍යාජත්වය කෙනෙකුගේ තියෙන අහිංසකකම ඉබේම ඇති වෙනවා. අපි ඒකට මේ ළමා ගතිය කියලා කියනවා. පොඩි ළමෙන්ගේ ඒක නිතරම තියෙනවා. පොඩි ළමෙන්ට ඒක වෙන්න දෙයක් නැහැ. මොකද ඒ ළමෙන් අර චපල ගති තාම ඇවිල්ලා නැහැ. ඒක නිසා පොඩි ළමයෙක් කතා කරොත් පොඩි ළමයෙක් ක්‍රියා කළොත් එයාට ඔය තණ්හා මාන දිටි තාම තේරිලා නැහැ. දැන් අපිට මේ 6 4 තේරෙනවා කියලා එකක් තියෙනවානේ. එයාට 6 4 දැන් 6 4 තේරෙනවා කියන්නේ කක්කා. ඊට පස්සේ කිව්වොත් බොරුවක් කෙරුවොත් හොරකමක් කැත කෙරුවොත් පාරකට. එච්චරයි. ඒ ඒ ඒ තණ්හාමාන දිට්ඨිය ආවට පස්සේ ඒ ලස්සනට ඔක කියනවා ගන්ධවල වල ඉතින් බනට කියන්න හොඳ නෑවුවා. කොහොම හරි කිව්වොත් බොරුවක්. ওই ශිෂ්ට සමාජයේ තියෙන ওই ජනමාධ්‍ය වල කවම කවදාකවත් සත්‍යයක් ප්‍රකාශ කරලා නැහැ. කරන්නෙම සත්‍ය ආඹන එක තමයි. ඇද කරන එක තමයි. ඉතින් අපිට අද ජනමාධ්‍ය නැතුව ඉන්න බෑ බත් වේලක් නොකා හිටියත් ප්‍රවෘත්ති අහන්න එපායි. කෑමට පෙර වතාවක් අහනවනේ කෑමට පසු වතාවක් අහනවා. ඒගොල්ලත් ලෝකේ තියෙන කුණු හටප ටික තීරම යන දඩබඩ දඩබඩ දඩබඩ දඩබඩ කාලා විනාඩි 5ට කියාගෙන යනවා. ඒ ගෑනුන්ගේ තියෙන උනන්දු ඒක කියවන්න තියෙන. අපිතර වටන හොල්ලන්නේ නැතු කන දීගෙන රුකුල් දීගෙන අහගෙන ඉන්නවා බුදුබණ කිව්වම කියන තේරෙන්නේ අප්පා. තේරෙන්නේ අර ගහනකොට හැමදේම තේරෙනවා. මොකද උන් හරියටම බොක්කටම අත්ට්ටු කරනවානේ තණ්හාවටම තට්ටු කරනවා මාන්නයටම තට්ටු කරනවා. ඕක තමයි ජඩමාන්ති කියන්නේ. ඕක තමයි තාක්ෂණය කියන්නේ. ඕක තමයි යටිතල පහසුකම් කියන්නේ. ඕනෙම ලෝකයක සිදුවෙන කුණු හරපයක් ගෙදෙට්ට ගෙනත් දෙනවා. නිකන් දෙන්නේ. ලයිසන් වලට ඔගේ ඉස්සර රේඩියෝ වලට ලයිසන් ගන්නෙත් නෑ දැන්. ටෙලිවිෂන් වලට ලයිසන් ඕනෙත් නෑ. නිකන් දෙන්නේ. ඒ ඒ ඒ ජනමාධ්‍ය කතාව. ඊට පස්සේ මේ රජයක තියෙන පස් අවුරුදු සැලසමක් විග්‍රහ කරලා බලන්න. දස අවුරුදු සැලසමක් විග්‍රහ කරන්න. අපිට වාගේ මධ්‍යම ආර්ථිකය පිළිබඳ ඇමරිකාවෙන් ලැබෙන උපදේශ පන්තියක් අරගෙන අපිට දෙන අපිට උදව් කරන හැටි බලන්න. මම කියනකොට තරහ වෙයි. තරහ වෙයි කියලා කියන්නේ මං වගේ කෙනෙක් කියපු නිසා තරහ වෙයි. අපි ඔය මේ නිසන්වනේ කරනකොට අපිට කිව්වා ඒක හරිගත ගන්න පුළුවන් කියලා මේ ස්ටෑන්ඩඩ් බියුරෝ එක තියෙන්නේ මොකද කියන්නේ. ප්‍රමිති කාර්යයන්ට යන්නේ කියලා. මටත් ඉතින් යන්න ඕනේ කියලා. අපි තුන් දෙනෙක් විතර ගියා. අනේ ඒක ඇත්තටම ඒ වගේ මනුස්සයන දොස් කියන්න නෑ. විනාඩි 40ක් අරගත්තා. මේ වැනි වැඩක් කරනකොට ඒක ප්‍රමිති කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මේ මහත්තයා යාගම ඇසිස්ටන්ට් කෙනෙකුත් දුන්නා. දීලා කිව්වා මේ වගේ දැන් Nissan වනේ කිව්වහම දායකයෝ එනවා. දායකයෝ සල්ලි දෙනවා. දායක සභාවක හතුරුවනවා. සංඝයාගේ සුභසිද්ධිය බලනවා. වැඩමුළුවේ ඉන්න අයගේ සුභසිද්ධිය බලන්න ඕනේ. වැඩ කරන අයගේ සේවක මණ්ඩලය කරන්න. ඉතින් ඒකට ස්ටෑන්ඩඩ් බියුරෝ එකෙන් දෙනවා අපිට ප්‍රෝග්‍රෑම් එකක්. ඊට පස්සේ මගේ තියෙන කට කැඩිච්ච ගමට අච්චර හොඳ මහත්තයා මට ඇත්තටම මේ මහත්තයා බණ අහනවා නම් තරහ වෙයි. තරහ නොවේවා. මම මහත්තු මේ මහත්ය දිගෑරියේ ඇමරිකාවේ කීවෙනි අවුරුද්දේ මුද්‍රණය කරපු ස්ටෑන්ඩඩ්ද කියලා 1996 කිව්වා. දැන් මේ සුද්ධ අපිට මේක දෙන්නේ ඇත්තටම අනුකම්පාවෙන්ද කියලා ඇහුවා. ඔය පොතේ හෝ ඔය පොතේ ලියපු එකගේ අත්තමුත්ත කාලෙවත් නිවන කියන එක ඇහිලවත් තියනද ඔය කෙනෙකුට? ඔච්චර ලස්සනට ටෙක්නිකල් රයිටින් ලියනවා මේ හැම කෙනාටම ස්ටෑන්ඩඩ් උගන්වනවා නිවනක් ගැන කොහෙද ඔය ගෙනියන්න හදන්නේ ඒක නම් ඇත්ත තමයි ස්වාමීන් වහන්සේ කිව්වා මං කව බුදුහාමුදුරන්ගේ ත්‍රිපිටකය කියවා අසේරම තියෙනවා ඒ කියන්නේ නිවනට වගේ එක එක දෙයකට නෙවෙයි ඒක නිසා ඔය අපිට දෙන්නේ ඕගොල්ලෝ හිතනද මේ අපිට අනුකම්පාවෙන් කියලා ඒගොල්ලන්ට ඉංජු ඉංජු කියන්නේ ඒගොල්ලෝ මධ්‍යම ආර්ථික ක්‍රමයක් අපිට උගන්වනවා මේ පරට්ට සත් අවස්ථාවාදීෝ වෙලා. පරට්ට අවස්ථාවාදී වෙලා අපිට උගන්වනවා ආර්ථික හැදෙන්න මෙහෙම කරපන් කියලා. උන් පුළුවන් තරම් හූරගෙන කනවා. අපිට උගන්වනවා. මෙව තමයි අද අපිට ඉස්සරහට යනකොට හම්බ වෙන්නේ. ඒවට අපි තියෙන කැමැත්ත බලන්නේ ඉගෙන ගන්න ඉගෙන ගන්න නිවන අයින් වෙනවනේ. කවදාකවත් එහෙම ස්ටඩි එකක්වත් ලෝකේ කරලම නැහැ. මේ අධ්‍යාපනයේ ඉහළට යන්න යන්න අහිංසකකම සහ ව්‍යා නිර්ව්‍යාජත්වේ නැති වෙනවා. මේ අධ්‍යාපන ක්‍රමෙන් ඉස්සරහට යන්න බෑ අහිංසකයෙකුට. ඒක අයින් කරන්න ඕනේ මොකද විද්‍යාව කියන කහල නැත්තම් අහන්න කවදාහකත් බයලජ්‍යත් එක්ක වැඩ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි විද්‍යාව කියන්නේ. විද්‍යාව කරන්න බයලජ්‍ය නැති වෙන්න ඕනේ. අධිකාරම්තුමා අවසාන කාලේ වෙනකොට ඉතාමත්ම කනගාටුවෙන් මැරිලා ගියා. මේ සාමාන්‍ය විද්‍යා පොත් ටික සිංහලට දාලා. ඉපරාදේ මං කරගත්ත මෝඩකමක් කියලා. කරන්න කරන්න කරන්න මිනිස්යාගේ අව්‍යාජත්වෙ නැති වෙනවා අහිංසකම නැති වෙනවා දායාදයක් වශයෙන් අසහනය සහ ආතතිය ඉන්න පටන් ගන්න තියෙනවා ඒක දැන් හොඳටම පේනවා ජීවුනම රටවල් වල මෙච්චරක් ආතතිය දැන් අපේ රටවල් වලටත් ඇවිල්ලා ඒ මොකද බැලජ්‍ය දෙක නැහැ අහිංසක නැහැ අව්‍යාජ නැහැ ඒක නිසා අපි බොහෝම ලේසි අධි කුසලයේ තියේදී ලාම කුසලයට ඇදලා යනවා ඉතින් මේක මේ 2018 වෙච්ච එකක් නෙවෙයි. සරුවචනාංශේ වැඩ ඉන්න කාලේ ඉන්දියාවෙත් ඔච්චරයි. මොකද මාර්යාගේ දෙවෙනි බලවේගය මාර්යාගේ දෙවෙනි බල හමුදාව අරතිය. අරදී කියන්නේ අධි කුසලයට කම්මැලි මේ භාවනා කරලත් නිවන් නෙවෙයි පතන්නේ දේවනිකායක්. නිවන් නෙවෙයි පතන්නේ දේවනිකායක්. ඒ විසාකාව දවසක් සරුවචනanse වැඩ ඉන්න කාලේ ඒ පූර්වගාමීට එන ඔක්කොටම කන්න බොන්න දීලා සිල් දවසකට කතා කරා. කතා කරලා මත මත විමසීමක් කරා පසු විපරුමක්. ඊටාම පුංචි ගෑන් ළමයි ඇවිල්ලා හිටියානේ. ඒ ළමයි කිව්වලු මම මේ සිල් ලකින්නේ මට අවුරුදු 16 වෙනකොටම විවාහය සිද්ධ වේවා පමානොවි විවාහය ඇතිවීම සඳහා තමයි මම මේ සිල් රකින්නේ. 16 30 ගණන් යන කට්ටියට කිව්වලු ඒ කට්ටිය කතා කරලා කිව්වලු මම මේ රකින්නේ මගේ මිනිහා වෙන ගෑනු පස්සේ නොයන්ඩයි මම මේ සිල් රකින්නේ. තුන්වෙනි කට්ටිය දැන් හැසලිය පෙන්නට පස්සේ කිව්වලු දිව්‍ය ලෝක යන්නයි සිල් රකින්නේ. දැන් මේ මම කියපුවා එහෙම නෙවෙයි. නිකමටවත් හිතන්න එපා නිකම් මගේ වගේ පේන්න තියෙන නිකම්. මං කියන්නේ මේක ඒ අටුවාවේ සඳහන් කරලා තියෙනවා. පස්සේ බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මේ විසාකාව report කරනවා. ඊටාම බාල වයසයි සිසිල්ලා කියන්නේ නිසි කලදී විවාහය සිද්ධ වේවා. විවාහ වෙච්ච සිසිල්ලා කියන්නේ මගේ පුරුෂයා වෙන අඹුවන් නොසොයාවා. ඊට පස්සේ දරුවන් වරපු කට්ටිය යන්නේ දිවි ලෝකේ අඬ ලැබේවා. විසාකාවට මොනව හිතෙන්නේ නැද්ද? බුදුහාමුදුරන්ට මොනව හිතෙන්නේ නැද්ද? අද වෙනසක් තියනවාද? මේ අවුරුදු 2006 ඊට පස්සේ අද තියෙනවද වෙනසක්? ඒ වගේම ආගමික නායකයෝ මේ මේක මේ විදි මේකට කොච්චර අපි යොමු කරනවද කියලා. පින්කම් කරලා මේ මේ කුසල් ලබන්නේ කියලා. ලයිස්තු. ඒක කොනකවත් නිවෙන්නේ නැහැ. කොනකවත් සතියක් නැහැ. කොනකවත් මේ දැන් මේ මොහොතේ සතිය ගන්න පුළුවන් කියන එක කියන්න කැමතිත් නැහැ. ඉතින් ඒක නිසා අපි බුදුන් කෙරේ සද්ධාව ඇති කරන ධර්මයේ කෙරේ සද්ධාව ඇති කරන සංඝයා කෙරේ සද්ධාව ඇති කරන සීලයේ කෙරේ සද්ධාව ඇති කරන අපේ සබ්‍රක්‍මචාරින් වහන්සේලාත් එක මොන දේ තිබුණා සමගි වෙලා අපි කාමරාගේ කාමගුණත් අතහැරලා කාමරාගයේ කියන කාම සංඥාවත් අතහැරලා කාය පිළිබඳ තියෙන ආසාවත් අතහැරලා රූපේ පිළිබඳ ආසාරත් අතහැරියට දේවනිකායකට යන්නයි මේ භාවනා කරන්නේ කියන කතාව අපිව මුලා වෙරන්න ඉඳ තියෙනවා ඒක මේ සාමාන්‍යයෙන් තාම බණ භාවනාවට ආපු නැති දන් දෙන අයට ඔය කතාව කියලා වැඩක් නැහැ අදාළ නැහැ ඒ වගේම තාම ධානයක් උපය ගන්න බැරි තරම් ආනාපානේවත් අල්ල ගන්න බැරි කෙනාට මේක අදාළ නැහැ අදාළ වුණාට මෙයාට තව මේක මේ දිරව ගන්න බැරි නිකන් හරියට මේ බෙහෙතක් ගැන ගන්නකොට බෙහෙතේ සයිඩ් ඉෆෙක්ට් එක නිසා අරක මේක වෙයි කියලා පුංචි අකුරු වලින් ගොඩාක් හැම බෙහෙත් වට්ටෝරකම ලියලා තියෙනවනේ කවදාවත් බලන්නේ නැහැ නේ කවුරක්වත් උවා ලියන්න නැතුව බෑ. ලියලා තියෙනවා. එක එකක් කියවන්නේ. මොකද අපිට ඕනේ ඉක්මනටම බරපතල රෝග ලක්ෂණ නැති කරගන්න. නමුත් ඒක නැති වෙනකොට වෙන රෝග ලක්ෂණ දෙක තුනක් දැනටම දීලා ඉවරයි. අපේ අපේ liver එකට විශාල විෂතෝගයක් දාලා තමයි රෝග ලක්ෂණ නැති කරන්නේ. මෙව ගැන අදාළ වෙන්නේ ඒ ටෙක්නිකල් රයිටින් රෝග ලක්ෂණ බෙහෙතින් ආපු අයට. ඒ වගේ භාවනා කරගෙන යනකොට විපස්සනාවේදී දානෙදී නෑ සීලෙදී නෑ සමාධියේදී නෑ විපස්සනාවට යනකොට තේරෙනවා මේක මේ ඍජු භාවයේ අවංක භාවයේ සහ නිහතමානීකම අහිංසකකම කියලා තමයි තනි වචනෙන් සඳහන් කරන්නේ. ඒක නිසා මෙතෙන් ආවට පස්සේ කියන්න පුළුවන් ඒක තෝමස් මර්ටන් ලියලා තියෙනවා අහිංස අපි අහිංසක වෙච්ච ගමන් කෙලින්ම ඉන්නේ පාරාදීසෙ. අපේ වචනෙන් කියනවා අහිංසක හැම කෙනාම ඉන්නේ නිවනේ. අහිංසකම නැති වෙච්ච ගමන් අපි පාරාදීසෙන් තල්ලු වෙලා කර්ම ශක්තියට වැටෙනවා. ධර්ම ශක්තිය නැති වෙලා යනවා. ඒ නිසා අපිට පුළුවන් ද මේ කරගෙන යන වැඩපිළිවෙලේ සීල ශික්ෂාවේ සමාධි ශික්ෂාවේ ප්‍රඥා ශික්ෂාවේ අවසාන දේ තමයි short to the point short and sweet. කියන දේ කෙලින් කියන්න අවංකව කියන්න අහිංසක වෙන්න. අරයාගේ මොනිච්චාවයි මෙයාගේ මොනිච්චාවයි කරන්න ගියොත් අන්තිමට අපිට වෙන්නේ අදි කුසලයේ තබා ලාමක කුසලයට හේතු වෙන්න වෙනවා. ඒකට දෙවන්නේක් සම්බන්ධ කරගන්නත් එපා. සම්බන්ධ කරගත්ත ගමන් ආත්මවාදයකට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ ආත්මවාදයෙන් අයින් කරලා දීලා තියෙනවා. ඔබට ඕනම වෙලාවක අහිංසක වෙන්න පුළුවන්. මොකද අපි අවුරුදු 6 වෙනකන් ඉඳලා තියෙන අහිංසකව. කවුරුත් දන්නේ නැති දෙයක් නෙවෙයි මේ. හයෙන් පස්සේ තමයි අඳින්න පටන් ගත්තේ අපි. සෝබනේ පටන් අරගත්තේ. මූනිච්චාව පටන් අරගත්තේ. දැන් මේ ඉන්නේ මූනිච්චාවක. ඔක්කොම රිදි ගැලවිලා වැටෙනවා මරණ මොහොතේදී. ඒක කොහොමදින් එහාට ඔබ ගෙනියන්න බෑ. ඒ නිසා අපිට පුළුවන් ද මැරෙන්න ඉස්සෙල්ලා මැරුණා වගේ මේ සද්ධර්මයේ නාමයෙන් නැත්නම් බුදුන්ගේ නාමයෙන් ධර්මයේ නාමයෙන් සංඝයාගේ නාමයෙන් සීලේ නාමයෙන් අහිංසක වෙන්න. ඉතින් කවුරු හරි ඇහුවොත් මොකක්ද අහිංසක වෙන ක්‍රමය කියලා පැහැදිලිව බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තුන හැම කෙනාටම අහිංසක වීමේ කලාව සමානව තේරෙනවා. කවුරුත් උගන්නන්න ඕනේ ඒක නිකන් බබා උක්කුම් පෙන්නිල්ල. කහටක්ක කියලා දෙන්න ඕනේ අහිංසක වෙන්න හැටි. ඒක දන්නවා. ඍජු වෙන්න හැටි. ඉතින් එතෙන්ද එන්න මේ මේ මේ ඔක්කොම ගැටේ තියෙන්නේ මේ අපි මේ චපල වීම නිසායි වංචනික වීම නිසායි ෂට වීම නිසායි ඒ ෂට භාවය අපිට පේනවා සතිමත් මොහොත නිකන් තියෙද්දි හිත පිට යන හැටි අපිට පේනවා නික්ලේශීතන සියදි හිත ක්ලේශෙල්ස දුවන හැටි දෙවන්නේක් සම්බන්ධ නැති හැටි ඒකට අපි নানা ප්‍රකාර කතන්දර ගොතන හැටි ඒ වැරද්ද මගේ නෙවෙයි කාගේ හරි කියන කතාව මම තේරෙගෙම වෙන්නේ Taman රැවටෙන එක විතරයි බුදුජානන්තට වටන්නත් බෑ. ආර්යයන් වහන්සේලා රවට්ටන්නත් බෑ. අපිට පල්ලෙහා බොරුකම් කරන මිනිස්සු රවට්ටන්න පුළුවන්. ඉහළ මිනිස්සු රවට්ටන්න බෑ. ඒ නිසා අපි කවදා හෝ නිහතමානී වෙලා, කවදා හෝ නිර්යාජ වෙලා, නිර්යාජ කෙනෙක් ඇසුරු කරගෙන, නිහතමානී කෙනෙක් ඇසුරු කරගෙන මේ කරන්න පටන් අරගත්තොත් අපිට වෙන්නේ අපිට තේරෙනවා අපේ ජීවිතේ, අපේ පරියන්කේක, අපේ සක්මනක ලක්ෂ කෝටි වාර කීයක් නිවනට පාර හම්බෙලා තියනවාද අපි ඒක මග අරලා තියනවාද ලක්ෂ කෝටි වාර ගාණක් නිවන තියෙද්දි අපි වමට සිග්නල් දාලා දකුණ කපලා ගිහිල්ලා. ඒ නිසා මොන අකුසලයේ තියද වුණත් මොන වැරද්ද සිද්ධ වුණත් ඊගා චිත්තක්ෂණේ සතිය පිටවන්න පුළුවන්. ඒකයි මනෝස්ස අයිතිවාසිකම කියලා මං කියනවා. ඒක තමයි human right කියන්නේ. මොන්න තරම් වැරද්දක් කරුවත් ඊගා චිත්තක්ෂණේ සතිය පිටවන්න පුළුවන්. ඒ සතිය පිහිටීම සඳහා තියෙන පාර මායයට වළක්වන්න බෑ. අපි ඒ ඍජු පාරතියෙදී අපි විචිතුරු විචිතුරු ක්‍රම හොයන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ වැඩි පමයි. පමාවට වැටෙනවා, මදේට වැටෙනවා, අප්‍රමාදේ නැතිලා යනවා. එnde ende ende අපි මේ නිර්ව්‍යාජ ක්‍රමය, අහිංසක ක්‍රමේ පටන් අරගත්තොත් ඒක අපිට දැන් නොහුරු වෙලා. අව්‍යාජකම නොහුරු දෙයක් බාඩපත්ලා ඒ තරම් පච කියලා කියලා කියලා කට උල් වෙලා. බොරු කරලා කරලා කරලා කය ඇද වෙලා මේ සමාජයේ ආසින්චනය කරන්නෙම බොරු කියන එකට. බොරු වැඩ කරන එකට. ඉතින් මේ සමාජය එහෙම කිව්වයි කියලා අපි නෙවිඳවන්න වෙන්නේ මම නෙවිඳවන්න වෙන්නේ. ඒක නිසා සමාජයෙන් වින් වෙනවයි කියන එක. ගණයා කෙරේ බැඳෙන්නේ නැතුව, කුලයා කෙරේ බැඳෙන්නේ නැතුව වින් වෙන්න පුළුවන් නම් දිවනම තමයි. ඉතින් අපි දෙන්න පොඩ්ඩක් ওই දුඹුරු පාට ඇඳගෙන හිටියට අනික් අයට මේවා කියන එක ගැළපෙයිද කියලාත් මට හිතෙනවා. ජීරව ගන්න අමාරු. ජීරව ගන්න අමාරු. සිය සුඛං මිද්ද සුඛං පස සුඛං කියන එකේ තියෙන මේ රැයට කෑම වේලා මත බැටිව ඉඳ බැරිකමේ තියෙන අමාරුවනේ මේ තියෙන්නේ. තන්නේ කර එකයි බලපාලා තියෙන්නේ රැයට නොකා ඉන්න බෑ. වේන නම් මට පේන්නේ මේ මොන දිහා බැලුවම මට කේන්දරේ වැළුවා වගේ කියත හැකි වෙන මොනම බාධාවක්වත් නැහැ. චේයසිකම් මිද්දසුකම් පසසුකම් රැහැට කන්න තියෙන ආසාව. ඉතින් බුදුරජාණන් වහන්සේ රැහැට කන්න එපයි කියලා නීතිය දැම්මේ අවුරුදු 20ක් ගිහිල්ලා බුද්ධ ශාසනේ. පළවෙනි අවුරුදු 20ෙම රැහැට කන්න දීලා තියෙනවා. ඒ කාලේ තිබුණා ෂෝක් නේ. එන ඔක්කොම ඔක්කොම නියම ඔක්කොම පහත් වෙවිදෙනවා. රැහැට කන්න දෙනවනම් ඉතින් හාමුදුරු කෙනෙක් එක දවසක් කැන්දා කරේ මේ අවබසා කරේ පින්නපාත ගිහිල්ලා තියෙනවා. පින්නපාත යනකොට කුසී අම්මා කෙනෙක්, ගෙදර කුයින අම්මා කෙනෙක් වතුර කොර හැනවල මේ වීසිකරන හදනකොට මේ ඉස්සරහින් ඕලු කළු පාට ඇඳගත්ත හොල්මනක් ඔය එකක් ගැහුවලු වතුර පාරෙන් පචස් ගාලා. මේ හාමුදුරුව පින්නපාතේ වැඩලා. බාදකම්ම හිටිය භූතෙක් කියලා. අර හාමුදුරුව වතුර කොරහ කාගෙන ගිහිල්ලා hina වෙලා කිවලු සංඝයාට. හරි වැඩක් වුණා මට. පින්ඩ පාත යනකොට හාමුදුරුවෝ රැවටිලා මේ භූතෙක් කියලා හිතලා ගැහුවනේ වතුරේ කියලා. සමහර හාමුදුරුවෝ hina වෙලා නතර වුණා. කීප දිනේ ගිහිල්ලා බුදුරජාණන්ට චෝදනා කරා. ගිහිල්ලා කතා කරලා බුදුරජාණන්ට මතක් කරා මහණෙනි අපි මේක නතර කරමුද කියලා. මොකද්ද? රැයට කණ එක නතර කරමු. පස්සේ බුදුරජාණන්සේ රැයට කෑමේ ආදීනම ගොඩක් කියලා නතර කරපුවාම ඒක බුදුරජාණන්සේ බොහොම අවධානය කරනවා. එක හාමුදුර කියන කරාර සීළු දිනාම කැමති උනා. චන්න චන්න නැත්තම් මේ කාල මට මතක නැහැ යහාමුදුරන්ගේ නම. ඒ හාමුදුරුවෝ කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැවිදි වෙනකොට ඕක කිව්වනම් මම පැවිදි වෙන්නේ නැහැ. දැන් පැවිදි වුණාට පස්සේ ඕම නීති වෙනස් කරන්න බෑ. මම බල්ලා කිව්වත් මම වෙනස් කරන්නේ කරන්න බෑ. එහෙම නම් ඔබ වහන්සේ පැවිදි ඉස්ලා කියන්න එපා. මේ අතිරේක පරිපූර්ණක ඇත්ත මේත්වට මම අසං කරන්නේ නැහැ කියලා. පස්සේ බුදුරජාණන්සේ ලටුකිකෝපම සූත්‍රය කියලා සූත්‍රයක් දේශනා කරලා තිනවා. ගිහිල්ලා බලන්න මජ්ක්‍ධිමනිකායේ තියෙන්නේ ලටුකිකෝපම සූත්‍රය. ඊට පස්සේ පෙන්නලා දෙනවා මහණෙනි මේ සද්දන්ත කුලයේ ඇතහට වරමඳු ගැහුවත් ඌ කඩනවා. ඒක උගේ තියෙන සද්දන්ත ගතිය. නමුත් මේ කැටකිරිල්ලට ඊටාම දුර්ලභම සතෙක් පියාඹන සතෙකුට මේ යන පාරේ පියාඹන පාරේ පඬරලක් තිබ්බත් ඒක කවදාත් කඩාන යන්නේ නැහැ පැත්තෙන් දාගෙන යන්නේ. මොකද යාට බෑ හැප්පුණොත් සම්බර භාවය ගන්න. ඒ නිසා තමන්ගේ හිත කැටකිරිල්ලියක වගේ දුර්වල හිතක් හදන්න එපා. සද්දන් දුගුලේ තෙක් කරගනිමු. ඕක කඩාගෙන ඵලයක් කිය. හේතු කරුණු කියනකම් ඒ ස්වාමීන් වහන්සේ පිළිගත්තේ නැහැ. ඉතින් ඒක නිසා ඒක ඒ පොඩි සෙල්ලමක් නෙවෙයි නැත්තම් ඕකට වෙනම සූත්‍රයක් කියන්න ඕනේ නෑනේ සරුවච්චන්හන්සේ ලටුකී කෝපම සූත්‍රය. අන්න මේ වගේ පොඩි දේවල් වලදී අපි ඒක ගැන විනිශ්චයකට එහෙම නැත්තම් එකඟතාවයකටපත් නොවි විවිධ ක්‍රම හොයනවා. මම මේ නිදාසක කාරණාවට කියන්නේ එහෙම නැත්නම් එකක් නෙවෙයි තියෙන්නේ මේකට කාරණා ගොඩක් තියෙනවා. මෙන්න මෙතනදී මේ වාගේ Tamanට අර්ථිය බලපාන බව තේරෙනවා නම් එහෙම නැත්නම් මේ ඍජු මාර්ගයේ තියෙද්දී අධි කුසලයේ තිබියදී අපි අධි කුසලයට කම්මැලි වෙලා ලාමක කුසලයට මගේ හිත ඇදෙන ගතිය, චපල ගතිය, වංචනික ගතිය, ෂට ගතිය කාට හරි වැටහෙනවා නම් බුදුසසුනේ ඒකට උත්තර දීලා තියෙනවා ආර්ය වංශ සූත්‍රයේදී. ආර්ය වංශ සූත්‍රයේදී බුදුසසුනේ ක්‍රම තුනක් පෙන්නලා දෙනවා. Tamanට තියෙන මේ අර්ථිය කඩන හැටි. අර්ථය කියන්නේ මේ පේනිපිනි පාරතියෙදී අධි කුසලයට අපි ලාමක කුසල් කර කර ඉන්නවට. ඒක බුදුරජාණන් වහන්සේ ඒ ආර්යවංශ සූත්‍ර දේශනාවේ කියන කාරණා තේරුම් අරගත් අශෝක රජුරෝ අශෝක ශිලස්තම්භ වල ලියලා තියෙනවා මෙන්න මේ ඒ ඒ රජුරෝ බුද්ධ ආගම නෙවෙයි ප්‍රසිද්ධ කෙරුවේ අශෝක ධර්මනේ අශෝක ධර්මෙන් යම් යම් සූත්‍ර අරගෙන තියෙනවා ඒකේ ඔය ආර්යවංශ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා බබ්රු ශිලාලිපියේ අලිය වසා කියලා. ඒකෙදි බුද්ධජානන්සේ සඳහන් කරන්නේ යම් කිසි කෙනෙකුට අරතිය යටපත් කරලා භාවනා රතිය මතු කරගන්න ඕනේ නම් අරතිය කියලා කියන්නේ මේ ලාමක කුසල් සඳහා යනව අධි කුසලයේ තිබීටි. භාවනාවට කම්මැලි දේවනිකාය වලට යන්න හදනවා. අහන්නේකදී සන්තුට්ඨෝ හෝති iterator චීවරේන iterator චීවර සන්තුට්ඨිය ආච වන්නවාදී නේවත්තුක්ඛං තේජි නෝපරම් අම්බේති බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා Tamanට අරතිය කඩලා භාවනා රතිය ඇති කරගන්න නම් භික්ෂුවකට කියනවා ලද යම් සිවුරකින් සතුටු වෙන්න ලැබුණු යම් සිවුරක වටිනාකම කතා කරන්න සන්තුට්ඨෝ හෝති iterator චීවරේන iterator චීවර සන්තුට්ඨිය ආචවන්නවාදී යම් ලද සිවුරකින් සතුටු වෙන්න යම් ලද සිවුරකින් සතුටු වීමේ ಗುಣ කතා කරන්න. නේව අත්තුක්කං සේති නොපරම් වම්බේති මට මේ හොඳ සිවුරක් හම්බුණා කියලා ආඩම්බර වෙන්න යන්න එපා. අනේ කට්ටට හම්බුනේ පාළ සිවුරක් මට විතර හොඳ දෙයක් හම්බුනේ අත්තුක්කන්තරින් නොපරම් වම්බේති කට්ටිය පව් කරලා පින් කරලා නැහැ. හොඳ සිවුරක් ලැබුණ නැහැ කියලා කතා කරන්න යන්න එපා. අලද්දාච චීවරන්න පරිතස්සති. Tamanට හොඳ ආස සිවුරක් තියෙන ලැබුන්නේ තැවෙන්න එපා. ලද්දාච චීවරං අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දසාවි නිස්සරණ පඤ්ඤෝ පරිපුඤ්ජේ තමන්ට හොඳම සිවුරක් ලැබෙනවා කාටවත් හම්බෙන්නේ ඒක වුණත් ඒකට ගතික වෙන්න එපා ඒකට ගැලෙන්න එපා අමුචිතෝක කවදා හරි උගත අතාරින්න වෙනවා අනජහපන්නෝ ඒකට බැහැ ගන්න එපා මට විතරයි සූරලක් ලැබුණේ කියලා. නිස්සරණ පඤ්ඤෝ මේක තියෙන්නේ කෙලස් කපණ්ඩයි. එහෙම නැතු කෙලස් වදන්න නෙවෙයි. නිස්සරණ පඤ්ඤෝ පරිපුඤ්ඤති. ඒ සිවුර ඒ කියන්නේ අපි අද ලෝකයේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක කොච්චර මිනිස්සුන් නොමගැරලා තියනවද කියලා කියනවනම් ලංකාව අපි කෘෂිකර්ම ඉගෙන ගත්ත මිනිස්සු ලංකාවේ ආර්ථිකයේ තිබ්බේ තේ රබර් පොල්ලට. දැන් තියෙන්නේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ. අද ලංකාවේ වැඩියෙන්ම මුදල් හම්බෙන්නේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ. ඒකත් ඇමරිකාව කෝටා එක දුන්නොත් අපි හෙට පෝසත් වෙනවා. අද ගාමන්ට් ඉන්ඩස්ට්‍රි තියෙන හැම තැනම බෝඩ් ගහලා තියෙනවා වේකන්සිස් තියෙනවා ඉන්දිය කියලා. ඒ කියන්නේ මිනිස්සු සෝබනේට කොච්චර කැමතිද කියලා හිතන්න. අද මිනිස්සු ඇඳුම් මාරු කරන්නේ දිරලා නෙවෙයි. ඇඳුම් මාරු කරන්නේ පරණ වෙලා නෙවෙයි ෆැෂන් එක මාරු වෙලා. අපි මගදී දැක්කා කෙල්ලෝ පස්සපැත්තේ එළිය දාගෙන ඉන්න ඇටි ඩෙනිම් එක ඉරලා. ලැජ්ජයි ටිකක් අපිට කිචි කැවෙනවා දකින්නකොට ඒක තමයි ෆැෂන් එක. ඩෙනිම් එකක් අරගෙන ඒක බැලිකඩ දාච්චයක් අතුල්ලලා අතුල්ලා ඒක ඉරලා පෙන්වන්න ඕන කැලී ටික එළියේ. හැබැයි ඇඳුමක් ඇඳගෙන ඉන්නවා. ඔන්න මොස්තරේ. මේ ඇඳුමින් කෙලස් වගුරුවන හැටි. එහෙම නෙවෙයි ලදයන් ඇඳුමකින් සතුට වෙනවයි කියන එක. දැන් භික්ෂුවට සිවුර. මේක ගිහියෙකුට කරන්න බැරිද කියන එක. ගිහියෙකුට බැරිද? ඔය ඇඳුම් පිළිබඳව තියෙන අතිරේක දේවල් මොකොත් නැතුව විලි වහගන්න ඇඳුම් ඇඳපන්. ඇඳුම් අඳිනකොට අපි අපි කියනවනේ මේ සිවුරක් පිළිබඳිනකොට තියෙන අපේ ප්‍රතිවේක්ෂාව ඒක කාටවත් කෙලෙස් වගුරුවන්න කරන එක නෙමෙයි ලැජ්ජාස්ථාන වහගන්නනේ. ඒ වගේම බුදුරජාණන්සේ සඳහන් කර දෙනවා සන්තුට්ඨ හෝති ඊතර ඊතර පිණ්ඩපාතේන. ලදයන් පිණ්ඩපාතකේ සතුටු වෙන. මේ මට අර ආහාර ඕනේ මේ ආහාර ඕනේ අර කෝනේ මේ කෝන්නේ දෙන දෙයක් පිණ්ඩපාතේ යනකොට පාත්‍රය අරගෙන යනකොට කවුරු හරි කිව්වොත් අච්චතාවුසෝ කියලා අච්චතම්බන්තේ කියලා සමාජයට බුරුම රටේ කියනවා. අද දෙන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ කියනවා. කියන්නේ නිසිපතා යන පින්නපාත යන දෙයක ඒගොල්ල ගමනක් හරියනවා අච්චතම්බන්තේ අද දෙන්න දෙයක් නැහැ. ඉතින් බුරියානි දුන්නත් අච්චතම්බන්තේ කිව්වත් දෙකම එකනේ. ඒ ගෙදරින් හොඳ රසමසූලු දුන්නත් අනේ ස්වාමීන් වහන්සේ අපිට පින්නපාතේ දෙන්න දෙයක් නැහැ කිව්වත් ඒ දෙකම ඒ ගෙදෙට්ට අපි වෙනසක් ඇති කරන්න නරකයි. ඉන්දියාප්ප දෙන ගෙදරයි, බුරියානි දෙන ගෙදරයි, පරාටා දෙන ගෙදරයි, පීචා දෙන ගෙදරයි එහෙම එකක් නැහැ. ඔක්කොටම සමසිතින් යන්න ඕනේ. ඒ වගේ මේ ලැබෙන ආහාරයෙන් අපි යැපෙන්න පුරුදු වෙනවා නම් සන්තුට්ඨෝති ඉතරි ඉතර පින්න පාතින ඉතරි ඉතර දින්න පාත සන්තුට්ඨ්‍යාච වන්නවාදී නේවත් දුක්ඛං තීති නොපරම්පම්මේ ලද්දාච පින්න පාතන්න පරිත අලද්දාච චීවරං පින්න පාතන්න පරිතස් ලද්දාච චීවරං අගතිතු අමුචිතු අනජ්ජහපන්නෝ ආදීනව දස්සාවේ නිසරණ පන්නෝ පරිත තායච බණ පින්ඩපාච සන්තුට්ඨියාච නේවත්තුක්කං සේතිනෝ පරම්වම්බේති සෝයි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති බික්කවේ බික්කු පෝරාණී අග්ගඤ්ඤේ අරිය වංශේ තිතෝ මහණි ගම්මෙලාවක මම ආහාර හොයා යන්නේ මම ලැබෙන දේ සතුටු මම මේක කොහොම හරි කරලා පිටුව ගත්තයි කියලා හිතමු මේ Taman ළඟ මේ තියෙන ගුණය මම ලද කැමකින් සතුටු වෙනවයි කියලා අනිත් කෙනා ගාව එක නැහැ කියලා අනිත් කෙනා පහත් කරලා සලකන්න එපයි කියලා තියෙනවා. ඒක තමයි අමාරුම දේ. අපි සීලක පිළිහිටියාට පස්සේ සිල් නැති කෙනා පහත් කළ සලකනවා. අපි යම් කිසි ගුණයක් ඇති කරගත්තට පස්සේ ඒ ගුණේ නැති කෙනා පහත් කළ සලකනවා. ඊට පස්සේ ඒක නුගුණෙට හිටිනවා. සෝහි දත්ත දක්කෝ එහි දක්ෂ වෙන්නේ කියලා අනලසෝ එකම වෙලාවකවත් ඒක යටිපහුවෙන්න දෙන්න එපා. සම්පජානෝ මනා දැනුමකින් එන්න පතිස්සතෝ සතියෙන් ගත කරන්න. සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති බික්ක වේ බික්කූ පෝරාණේ අග්ගඤ්ඤේ අරිය වංශීතිතු. Taman ඒක හික්මුණා විතරක්මදි. හික්මෙච්ච නැති කිසිම කෙනෙක් පහත් කළ සලකන්න එපා. ඒක මේ වෙලාවේදී තියෙන මේ වෙලාවේදී නෑ කියන්න බෑ හැම තැනම තියෙන්න ඕනේ. මේක තමයි බුදුරජාණන් වහන්සේ 512000ක් බුදුරු දැකපු අපේ බුදුහාමුදුරුව දැකපු පැරණිම ගතිය. පැරණිම චාරිත්‍රයේ ඒක නිසා මේකට ආර්ය වංශය කියලා කියනවා. අද අපි ආහාරයට ගත කරන කාලය සහ වේදම් කරන ප්‍රදේශයේ බැලුවොත් කී දෙනෙක් ඔබේසිටි නිසා මැරෙනවද? කාලා වැඩි වෙලා. කී දෙනෙකුට ඇනොරෙක්සියා තියෙනවද? කී දෙනෙකුට බුලිමියා තියෙනවද? මේ සීරම ආහාර නිසා ඇතිවෙච්ච දේනේ. අද විතර ආහාර පිළිබඳව විශේෂ ගවේෂණ කරන කාල මැරෙන යුගයක් නැහැ. මේ එක රටක කේක් හදලා ඒ වගේ මූණට දමා ගන්න ක්‍රීඩා උත්සව තියෙනවා. අප්‍රිකාවේ අවුරුදු 3 ළමේ වනුගගා කිලෝමීටර 0.75ක් පයින් යනවා වනුගානවා ඒ ළමයා කොයි වෙලාවෙ මැරෙයිද ඇටසැකිල්ල විතරයි. පිටිපස්සේ ඉන්නවා ගිජුලීනියෙක් මේ ළමයා මැරුණාම කණ්ඩ. අම්මෙක් නැහැ තාත්තෙක් නැහැ වතුර ටිකක් නැහැ කෝපයක් නැහැ. ඒ ෆොටෝ එක ගත්ත මිනිස්සයා පබ්ලිෂ් කරලා සීදීනසගෙන. මේ පැත්තේ කෑමෙන් ගහ ගන්නවා. අර පැත්තේ එකෙක් ඉන්නවා. කෑමක් වතුරක් අම්මෙක් අප්පෙක් මොකුත් නැතුව ගිජුලීනියා දන්නවා තව පොඩ්ඩකින් මේ ළමයා මැරෙනවායි කියලා. ඒකට ගිජුලීනියා පිටිපස්සෙන් කොට කොට යනවා. අපි කන හැම වෙලාවෙම මතක තියාගන්න. ලේසි ක්‍රමේ මං කන්නේ කාගේ දෝ වේලක් කියලා හිතන්නකෝ. හම්බ කරගෙන කෑවත් සංඝයා ඉතින් කොහොමදත් අනුන්ගින්නේ කැපෙන්නේ. ඒ නිසා අපිට මේ පාඩම ගැලපෙන මේ කාගේ දෝ වේලක්. ඔබ කෑවේ නැත්තම් ඕක වෙන කෙනෙක් කනවා. මොක කාලා කිලස් වගුරුවන්න එපා. කෙනෙකුට කෙලෙස් වගුරුවන්න දෙන්න එපා. ඕක කාලා Brahmacharya රැකපන්. ඕක රාගලා සතිමත්ය. කන කොට සතිමත්ය. සන්තුට්ඨෝ හෝති iterator සීනාසනේ. iterator සීනාසන සන්තුට්ටි ආචවන්නවාදී. නේවත්තුක්ඛං සේචිනෝ පරම්වම්පේති. Taman වසන ගේ. සීනාසනය. මේ මවාවෑමට කරන්න එපා. ලැබුණු සීනාසනෙක ඉන්න බලපන්. මට මේක පාරක දෙන්න මට උඩ තට්ටුව දෙන්න මට එයා කන්ඩිෂන් දෙන්න කැතයි අපි මේ සරුවච්චන් වහන්සේ රජ කුලේ අවුරුදු 45ක් හිඟන්නේක් විදියට ගත කරා. රජ පැටියා. අවුරුදු 45ක් හිඟන්නේක් විදියට ගත කරලා මේ කතා කරන්නේ. අද විතර මේ විදිහට මේ ගෘහ නිර්මාණයට ගත කරන යුගයක් අරගත්තාම මේ සඳහා විනාශ කරන වස්තු ප්‍රමාණය මේ සඳහා කරන මේ පොළව හාරහාර ගොඩ ගනිමින් මේ කරන දේවල් තමන් මැරිච්චාම චිත කෙනේ මේ හදන්නේ අපේ අපච්චි බොහෝම අමාරුයි 1960 5 60 67 අපි ඔක්කොම එකතු කරන ගියේ හැදුවා. බොහොම ලස්සනට හැදුවා ලොකු ගයක්. අනේ 77 අපච්චි මැරිලා ඒකේ මිනිය තියෙනවා මම දැක්කා. මේ අපච්චි හදාගත්ත ගේ දැන් ඉතින් චිතකේ තියෙනවා. මට දරා ගන්න බැරුව ගියා. මුන්ද හදාගත්තේ මේ චිතකේනේ මේ මහන්සි වෙලා. දැන් ඉන්නවා බටේටුළු දාගෙන මෙහෙම කරගෙන අර හදාගත්ත ගේ ඇතුලේ. මට තිත්තම වුණා ගිහි ගෙදර. හරියට මහන්සි වුණා ගියේ හදන කාලේ. අපි තමයි gadol කැපුවේ. අපි ඇලෙන් වැලි ඇද්දේ. අපි ගස් කැපුවේ අපි ගිහිල්ලා. ගේ හැදුවේ අප්පච්චිට අත්තට දීලා. දැන් මේකනේ අපිට දපන්න වෙන්නේ මැරිලා. ඊට පස්සේ අම්මා මැරිලා එතනමයි. ලොකු අපච්චි මැරිලා එතනම මට හිතුණා අනේ මේ අපි කොච්චර වේදන් කරලා ලස්සන චිතකයක් හදනවද? මේ හදන ගෙවල් බුදුරජාණන් වහන්සේ කිව්වේ ආරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ ඵලයව යකෝ කැලියට ගිහිල්ලා ගහක් මුල හිටපියව. ශූන්‍යාගාරක හිටපියව. මේ වැඩි වෙන්න වනචර වෙන්න කතා කරනවා නෙවෙයි. කරලා මේ තුන තියෙනවා නම් කවදාකවත් අර තියෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියන හිතා ගන්න පුළුවන් ද සම්බන්ධතාවය. ඇඳුමටයි ආහාරයටයි ලැබුම්ගෙටයි යම් කිසි කෙනෙක් ප්‍රයෝජනේ සලකලා වැඩ කරනවා නම් යම් කිසි කෙනෙක් ලද දෙයින් සතුටු වෙනවා නම් උත්තරාය චේපි දිසාය විහෙරති නේව අරතින් සායිස්සුවේ වරදින් සායිති කියලා තියෙනවා. ඒ මිනිස්සු උතුරු කුරු දිවයිනේ හිටියත් පුත්‍රයන්ස කියනවා එයාට කවදාකවත් කම්මැලිකමක් හිතට එන්නේ නැහැ. කවදාකවත් තව අඩු කුසලයට කැමති වෙන්නේ නැහැ. අධි කුසලයටමයි යන්නේ. දක්ෂිනාය චේපි දිහාය විරති උතුරු කුරු දිවේ හිටියත් දකුණු කුරු දිවේ හිටියත් නැගෙනහිර හිටියත් බස්නාහිර හිටියත් මේ මිනිස්සුන්ට කවදාකවත් කම්මැලිකම කියන එකක් එන්නේ නැහැ. මොකද ඇඳුමට නටන්නේ කෑමට නටන්නේ ලැබුම්ගෙට නටන්නේ මේ නටන්න නැත්නම් එයාට ලැබෙන සම්පත්තිය තමයි භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහනාරාමෝ හෝති පහනරතෝ යන නිතරම බලන්නේ මට මේට වැඩි වැඩි වේලාවක් සත්‍යමත් වීමට රතිය භාවනා රාමෝ හෝති භාවනා රතෝ රාම රති කියන දෙකම එකයි පහනා රාමෝ හෝති පහනා රති මට බැරිද මේට වැඩිය සාමාන්‍ය ශූරකින් ෂේප් වෙලා ගත කරන්න. මට බැරිද මේට වැඩිය සාමාන්‍ය ආහාරකින් ජීවිත යාත්‍රාව පවත්වා. මට බැරිද මේට වැඩිය සාමාන්‍ය සීනාසනකින් යපෙන්න. මේ තුන දන්නවනම් කවදාකවත් අරතිය කියන මාර බලවේගේ වැඩ කරන්නේ නැහැ. ඉතින් එතකොට බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා ඒ වගේ ධීර පුරුෂයෙක් ඒව කල්පනා කරන ධීර පුරුෂයෙක් දැක්කොත් දෙයයන්ට ඉස්සෙල්ලා බ්‍රහ්මිය වඳිනවයි කියලා යාට. මෙච්චර ලෝකේ කාමයට නටද්දි, මෙච්චර ලෝකේ ඇඳුමට නටද්දි, මෙච්චර ලෝකේ කැමට නටද්දි, මෙච්චර ලෝකේ සීනාසෙන් නටද්දි මේ මිනිස්සයා පුළුවන් තරම් දල රෙද්දකින්, දල ආහාරයකින් යැපෙන්න පුළුවන් තැනක ඉඳලා සතිය වඩනකොට දෙයයන්ට ඉස්සෙල්ලා බ්‍රහ්මිය වඳිනවා. සාදීවතා සත්ත සතා උලාරා තමවිමානා අබිනික්ක මිත්වා නීලං නමස්සන්ති පහන්න චිත්තෝ කීනාස භෝගන්හති පන්තු කූලං දේවතාවෝ නෙවෙයි මේ කියන්නේ බ්‍රහ්මයෝ 700ක් තමන්ගේ විමාන වලින් එළියට ඇවිල්ලා කලාතුරකින් බලවලු මනුස්ස ලෝකෙදියා බැලුවාම ඔයගොල්ලෝ දැක්කොත් එහෙම ආපහු යනවා ඇයි මල හොන්තුවක් නේ මේකේ වැඩිම ඇඳුමටමයි නටන්නේ වැඩිම ඛණ්ඩමයි ජීවත් වෙන්නේ වැඩිම ඇඳුම නමුත් එදා දැක්කලු සාදේවතා සත්ත සතා උලාර උලාරෝ බ්‍රහ්මිය හත්තිය තම්මා විමාන අබිනික්ක මිත්වා විමාන ඊටික වෙසේ නීලං නමස්සන්ති පසන්ත චිත්තෝ නීල කියන රහතන් වහන්සේ දැකලා පසන්න හිතින් බලනවලු ඒ ශාංශේ මැරිච්ච කුණක් අයින් කරලා පාංශකූල රෙද්දක් ගන්න මැරිච්ච මිනිහක් අයින් කරලා පාංශකූල රෙද්දක් දකින්නකොට මිනිඔටුණු නම නවා වඳිනවා අයියෝ බලනවා නම් බලන්න තියෙන දේ ඔන්න ඔච්චරයි මනුස්ස ලෝකෙ. ඊට පස්සේ රෙද්ද ගෙනියලා දියකඩක බැඳලා දවස් 7ක් තියෙනකොට අර සෝංශේ ගිහිලා ඒක අරගෙන පයින් පොඩි කරලා අර රිදි කෑල්ල ගන්නකොට අර 700 ආයසරයක් වදිනවා. ඊට පස්සේ කඩ කපලා මහලා පඳු පොලා අඳින අඳින වාරේ ඒ ස්වාමීන් වහන්සේලා උදේ බ්‍රහ්මියෝ වඳිනවලු මේ මනුස්ස ලෝකේ මනුස්සයන්ට වෙලා තියෙන විකාරේ කොච්චරක් අරතියට අහු වෙලාද? කොච්චරක් අධිකුසලයට කම්මැලිද? ඒ පාර මේ ඍජුව තියෙද්දී අපි මේ එක එකනට බෙන්න නදනවා මම හොඳ කෑම කන්නේ හොඳ තැනක ඉන්නේ හොඳ ඇඳුම් අඳින්නේ කියලා කොච්චර නැටුවත් එක එක සන්තෝෂයෙන් මැරෙලා නැහැ ඔක්කොම මැරලා තියෙන ඌනතාවකින් යුක්තව මෙන්න මේ විදිහට භ්‍රමචර්ය රකින්නකොට Taman ඒ ආර්ය වංශ හතර කීවර ආර්ය වංශේ ඉතරීතර සන්තුට්ඨ චීවර මහා හරිය වංශය, ඉතරීතර සන්තුට්ඨ පින්නපාත මහා හරිය වංශය, ඉතරීතර සන්තුට්ඨ සීනාසන මහා හරිය වංශය, ඉතරීතර සන්තුට්ඨ භාවනාරාම තාරිය වංශය. තේරෙන්නේ අපි භාවනා කරුවේ නැත්තම්. කිසිම විශ්වවිද්‍යාලයක කිසිම ආචාර්යවරයෙක් කවදාකවත් මේ විෂය උගන්වන්නේ නැහැ. ඒක අහන්න මෙතෙන් දෙන්න ඕනේ. දැන් භාවනා මට්ටමට එනවා. ආවත් තේරෙන්නෙත් නැහැ. තේරුණාට පස්සේ ඒක ඉස්සරහට කරගෙන යන්න පටන් අරගත්තොත් මේ චීවරු පිටින් පස්සේ එන ආසන ගැන වැඩි වෙලා ගත කරන්න එපා. භාවනා කටයුතු කරන යන්න කිව්වොත් මුද්‍රඥානසේ සඳහන් කරනවා එහාට ආනිසංස පහක් ලැබෙනවා කියලා ඡන්ද විරිය චිත්ත මීමන්සා කියන ඒ irdipaada හතරම වැඩෙනවා. ඒ වගේම උස්සෝල්ලීකරණය කියලා ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගත irdipaadi ඉබේම වැඩෙනවා. ඒ කියන්නේ යාට සද්ධාව ආය අලුතෙන් කරන්න දෙයක් නැහැ. එයා මේ කැම බීම ගැන තලකන්නේ නැහැ, භාවනා ගැන තලකන්නේ. නිතරම ඡන්ද ඡන්ද සප්පදාන ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං මීමන්සා සමාධි සංඛාර සමානයි. ඒ නිසා සමාධි හතරක් තියෙනවා. ඡන්ද සමාධි, චිත්ත සමාධි, විරිය සමාධි, මීමන්සා සමාධි. සංස්කාර જાති හතරක් තියෙනවා. මේ අපි එකක් දැනගෙන මේ කෑ ගැහුවට මේවා පෙළ ගැහුණට පස්සේ ඉබේ මේවා පෙළ ගැහෙනවා. එතකොට යට උස්සෝලීකරණය කියලා බුදුරජාණන් කියනවා ගත්ත ධූරය, ගත්ත බර කවදාවත් බිම තියන්නේ නිවන් දකින්නකයි යන්න පුළුවන්. මේ විදිහට බුදුන් ධම්ම සංඝ ශික්ෂාව කියන හතර සහ සමගිය සාල්පනා කරපුවම පහයි. ඊට පස්සේ අර කිවිඳට කාමෙට එහෙම නැත්නම් කුරු කයට නැත්නම් රූපෙට එහෙම නැත්නම් කාලා බුදින ගතියට එහෙම නැත්නම් මේ දේවනිකායට කැමති වෙන ගතිය ප්‍රහාණය කරපුවම තව පහක් හම්බ වෙනවා. මෙතන ඡන්ද විරිය චිත්ත මීමන්සා කියලා. ඒත් විරිය කියන එකම ආපහු කියන උස්සෝල්ලි කියලා උනන්දු 15ක් ಗುಣ ටික හම්බ වෙච්චාම උපයසපය ගත්තාම බුදුහන්සේ උපමාවකින් සූත්‍රය සමාන සමාප්ත කරනවා. ඒ ඒක මේ දෙපොලක සඳහන් වෙලා තියෙනවා මම දන්න විදිහට මේ චේතු කියලා සූත්‍රයේ සඳහන් කරනවා. කිකිලියක් පිටර දානවා. අටක් හරි 10ක් හරි දාලා ඒ කිකිලි රකින්නවා. රකින්න එක අවස්ථා තුනක් බුදුරජාණන් සඳහන් කරනවා. ලගිනවා බිත්තර වරින් වර පෙරලනවා කුකුළු ගඳ ගස්සනවා. කිකිලි බිත්තර දැම්මට පස්සේ එයා ඒක කරනවා. එහෙම කරනකොට කිකිලිට කවදාකවත් හිතෙන්නේ නැතිලු අනේ මේ ඇතුලේ ඉන්න පැටියා මොසිලින් හෝ කියන්නේ වොටින් හෝ මෙතන තියෙන පොර කට්ටෙන් හරි කඩලා සුවසේ එළියට පැමිණේවා කියලා කිකිලි කවදාකවත් හිතන්නේ නැතුලේ ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ නැහැ. කිකිලි කරන්නේ රකින්න එක විතරයි. රත් කරනවා විතර පෙරලනවා කුකුල් ගඳ ගස්සනවා. නමුත් අර ඇතුලේ ඉන්න පැටියා එන්නේ එන්නේ එන්නේ වැවුනට පස්සේ ඌට අර විතර සිවි කට්ටේ සිවිය තුනී වෙලා ඇතුළත තදබදයකොත් එළියේ ආලෝකයක් සහ විවේකයකොත් තේරෙනවා. එතකොට ඒ වෙනකොට ඌගේ හොට ඇවිල්ලා හරියට තට්ටු වෙලා තියනවලු පිටර කටට. කකුල් දෙකත් පිපිලා පොර කට්ට උතෙන් එනවලු. එතකොට මේ පැටියා තමා විසින්ම අර පිටර කට කඩාන එළියට එනවා. කිකිලි කරන්නේ කිකිලි මේ වැඩ කරන්නේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් නෙවෙයි. කවදාහකවත් කිකිලි පිටරේ කඩන්නේ නැහැ. පිටරේ කඩන්නේ පැටියම තමයි. ඊට පස්සේ මේ පැටිය නිදහස් වෙනවා. ආන්නේ වගේ අපේ ඇතුලේ තියෙන තණ්හාමාන දිට්ටි එහෙම නැත්නම් අපේ තියෙන මේ චපල ගති අපේ මේ තියෙන නිර්ව්‍යාජ වෙනකොට ව්‍යාජ ගති එහෙම නැත්නම් මේ අහිංසක නැති ඔලොමල ගති කියලා කියන්නේ. ඒ වටික ඔක්කොම කඩලා යන්නේ අර ඇතුලේ ಗುಣ ටික වැඩෙන්න ඕන. ಗುಣ ටික වැඩනකොට වැඩනකොට ඒක අර එළියට එන්නෙම පැටියා Taman දීපු බන්ධන ටික කඩාගෙන. ඒ පැටිය අපේක්ෂා කරන්නේත් නැහැ කිකිලි කඩයි කියලා. කිකිලි කැඩුවොත් පැටිය මැරෙනවා. බිත්තරේ පිටිය පැටිය කඩාගෙන ඉස්සලා කිකිලි කැඩුවොත් බිත්තරේ නරක වෙනවා. ඒක නිසා මේ ඇතුලේ එතකොට සිදුවෙන මේ ධර්මතා ටික වැවිල වැවිල වැවිල ගියාම ඒක කැඩෙනවා. නිසා මේ අපි බුදුන් කෙරේ සද්ධාව ධර්මයේ සංඝයා තමන්ගේ සීලය සහ මේ අතර සමගිය ගැන හිතනකොට කිසි දවසක ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා. ඒ වගේම අපි මේ කාමයේ අතහරිනකොට, කය අතහරිනකොට, රූපය අතහරිනකොට, අර විදිහට කැමර තියෙන ආදාව අතහරිනකොට, එහෙම නැත්නම් මේ ලාමක කුසල් පිළිබඳ තියෙන ආසාවත් හයනකොට කවදාකවත් කෙනෙකුට අඟවන්නවත් එපා. කැතයි. වෙන කියන දෙයක් නැහැ කැතයි. ඊට පස්සේ Taman ළඟ කවදාකවත් නැති සද්ධාාවක් එන්න පටන් ගන්නවා. කවදාකවත් නැති වීරියක්, චිත්ත ශක්තියක් එනවා. ඒක මේ කවදාවත් පාඩම් පන්තිකින් ගන්න බෑ. ඕනෙම දෙයක් දිහා බලපුවාම මෙන්න මේකයි වෙන්නේ කියලා අර හිත සමාධිගත වෙච්චාම වැවක වතුර තැන්සිච්චාම ඡායාව පේනවයි කියන එක අහන්න දෙයක් නැහැ වතුර සංසිච්චාම අඩිය පේනවයි කියන එක. ඒක වෙනවා. ඒක අපි ළඟ තියෙන දෙයක්. ඊගාට මීමන්සා නොවන දෙයක් විනිවිද දකින්න පුළුවන් ගතිය. අපි ඔක්කොගෙම සමානයි. ඒකට මතු වෙන්න දෙන්නේ අපි අහිංසක නැති නිසා. මතු වෙන්න දෙන්නේ අපි චපල නිසා. ලෝකේ චපල වුණයි කියලා හරියන්නේ නැහැ. අපිට තීන්දුව කරන්න වෙනවා මේ කවුරු මොන જાති කරන් ගියත් මේක බුද්ධෝත්පාද කාලයක්. manussත්ත්ව ප්‍රතිලාභය ලැබිලා තියෙනවා. මම මේ තාක්කල් මේ ටික කරගෙන අවිල්ලක් තියෙනවා. ක්ෂණ සම්පත්තිය. නැත්නම් මේ සතිය වර්ධනය කරලා තියෙනවා. ඒ නිසා මම මේ ඉදිරි කටයුතු වලදී මේකම මේ ලෝකයා කොච්චර දෝ නිදහසට කරන කියනවා අරක නිසා බෑ මේක නිසා බෑ කට ඇරියොත් නිදහසට කරන. ලෝකයා මහ පුදුම ලෝකයා. අසුරු කරන්න වටින්නේ කිව්වොත් නිදාසර කරනවා. මට නම් නොදකින් ඔබතන් නොදොමකි. වැඩේ කරපන් මට කියන්න දෙන්න එපා. වැඩක් නැහැ. ඒකට උඹට තියෙන මොළ ධාතුවක් කියලා එකක් ඕක ඇතුලේ. නිදාසර කරන උඹ හොයාගනින් කරපන්. ආන්නේ එහෙම යනවනම් බැලුවොත් මේ බුදුරජාණන් වහන්සේ වැත්තුරු ජේතවනාරාමේදී ලකපු සූත්‍රය කරපු කාලේ තිබුණ බුද්ධ ආගමම ඒ ශක්තියම ඒ අවස්ථාවම මේ මොහොතෙත් නිවනට තියෙනවා. කවුරු හරි හිතනව නම් නෑ මේක ඉන්නේ ඊගා මෛත්‍රී බුද්ධ ශාසනේ. එතන දිවි ලෝකේ ගියාට පස්සේ ඒ ඉතින් අර නිදහසට ගන්නු තමයි. ඉතින් ඒකට කියන්නේ ඒක බන ඉවර කරන්න ඕක කියන්න හොඳ නෑ ඉවර කරන්නම් ඒක කියලා. ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියනවා. ඔච්චරයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ ඔච්චරයි. අන්නෝක පැත්තක දාලා අපිට තියලා තියෙන බුද්ධ ශාසනයක් කාටවත් උත්තර දෙන්න ඕනේ අපි මේ යන පාරේ මේ ඉදිරියට යන්න ඕනේ. අපේ තියෙන මේ චේතෝ කියලා චේතෝ විනිබද්ද අපේ දේවල්. කවුරුත් දීපු දේවල් නෙමෙයි. නැති කරන්නේත් අපි. බහුවචන එපා මම කියලා දාන්නකෝ. එහෙම කරනවා නම් මේ අදාවිල්ල තියෙන අවස්ථාව ප්‍රස්තාව ඒ කියන්නේ සම්පත්තිය කියලා දෙන්නෙකුගේ වෙනසක් නෑ කාලේ වෙනසක් නෑ සීල දිනාට ඒ ක්ෂණ සම්පත්තිය උපරිම වශයෙන් බුද්ධ විඳ ගන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාවත් දේශනාවලියත් මෙතනින් સમાપ્ત කරනවා සීල දිනාටම තෙරුවන් සරණයි